අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනා පැයටයිපත් වෙලා තියෙන්නේ ශීලූම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවතුන නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා පහතබ්බා නව තණ්හා මූලකා ධම්මා තීති අවසරයි කරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ඒ දසුත්තර සූත්‍රයලා දේශනා කරන්න දීච්ච පාඩයක් තමයි අපි ඉස්සරහින් තියාගත්තේ. ඒකෙදී මන භාවනා කරන්නන් විසින් දත යුතු දැනගෙන හල යුතු අතහල යුතු ප්‍රහාණය කළ යුතු ධර්ම නමයක් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක ධර්ම නමේ විස්තර සංකීර්ණ උනාට මේ නමෙම කියන්නේ තෘෂ්ණාව. එහෙම නැත්නම් අපි ළඟ තියෙන මේ දේවල් වලට තියෙන ආශාව කියන එක තමයි. එහෙම නැත්නම් සංසාරේට හේතු වෙන ප්‍රධානම මුල දුකට මුල. නමුත් මේකෙදී ඒ දුක හදන මේ තෘෂ්ණාව gediy පිටින් එන්නේ නැහැ. ඔබ ටික ටික ටික ටික ඇවිල්ලා තමයි අපිට කඩා ගන්න බැරි තත්වෙට එහෙම නැත්නම් නියපොත්තෙන් කඩන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තමයි ඔක ටික ටික ටික ටික වැඩෙන්නේ වැඩුණාට පස්සේ මේ තෘෂ්ණාව ස්වરૂපේ මාරු වෙනවා ආශාව ස්වරූපේ මාරු වෙනවා ද්වේෂයට. ඉතින් ඒ ද්වේෂයට මාරු වුණාට පස්සේ යක්ෂයා තමයි. නැත්තම් යක්ෂණී තමයි. ඒ මාරුව කාටවත් ඒක තේරුම් ගන්න බෑ. මේ බුදු කෙනෙක් නැත්නම් සාරිපුත්තු සාංශ වගේ කෙනෙක් පෙන්නනකම් මේ ආශාව කොහොමද තරහක් බවට පත් වෙන්නේ කියලා. ඉතින් ඒක ඔය ධම්මචක්කපවත්තන සූත්‍රය වගේ තැන්වල සඳහන් කර තියෙන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා ඔය තණ්හා තුනට කඩලා තියෙනවා. ඉතින් විභව තණ්හාව කියන්නේ ද්වේෂ මූලක ධර්මයක්. කාම තණ්හා භව තණ්හා ලෝභ මූල ධර්ම දෙකක්. ඉතින් මේ සෙනෙහස දබරකට මාරු වෙන හැටි. වැඩි සෙනෙහේ දබරටයි කියලා අපි නිකන් ගොඩේ භාෂාවක් තියෙනවා. එහෙම නැත්නම් මහා උලන් වැස්සටයි කියලා. ඉතින් මේ සෙනෙහසේ ගිහිල්ලා අන්තිමට එක ද්වේෂයක් බවට පත් වුණාට පස්සේ මේ ළඟ ඉන්න මිනිහා බෙල්ල කනවා, පිහෙන් අයින්නවා. පුදුමාකාර ප්‍රශ්න. ඉතින් ඒක නිසා මේ එකට වැඩි සෙනෙහසේ ඉන්න කට්ටිය අන්තිමට එකිනෙකාගේ බෙල්ල කපා ගන්න කත්රෝටිසම් කියලා කියනවා මේක. ඉතින් මේක වෙන දේ හිතන කට්ටිය හරි මේක ගූඪ ධර්මයක්. දෙයියෝ කීපලා, ග්‍රහය වැරදිලා, නස්සත්‍රේ වැරදිලා මේ මෙච්චර ළඟට හිටපු කට්ටිය දිවෙන් දිව ගහගෙන හිටපු කට්ටිය කොහොම මෙච්චර මරා කියාගන්නේ කියලා. ඉතින් ඒක ඇත්තටම අමාරුයි ජන විඥානේ වෙන හැටි බලන්න. ඒක සාමාන්‍ය සෝසියොලොජි වල උගන්වනවා. සමාජ විද්‍යාවේ මේ මිනිස්සු මේ මනාපෙන් පටන් අරගෙන මේක දේශපාලන පක්ෂ ඒක මරණාධාර සමිතිය එකකින් පටන් ගන්න. අන්තිමට මේක ඇතුලේ වාද විවාද රණ්ඩු සරුවල් කිලෝරක් අන්න ඒක යෝගාවචරය තුළ පරියන්කයකදී වෙන හැටි. එහෙම නැත්නම් කිව්වොත් සක්මනකදී වෙන හැටි. නැත්නම් යෝගාවචරය භාවනා කර කර ඉන්නකොට කොතනදීද මේ විස්මාරුව සිද්ධ වෙන්නේ කියලා. මේ මානසික ආතතිය මනාප මානසික ආතතිය සම්පූර්ණ ද්වේෂ මානසික ආතතියට ගියාට පස්සේ මොන තාලෙන්වත් Tamande හිතන්න බෑ. මං ඇතුලේ මෙච්චර යක්ෂයෙක් හිටියද කියලා. මට මේ මනුස්සයා මෙච්චර එපා වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒක බටහිර මානසික විද්‍යාවට මං හිතන්නේ තව කල්පයකට තේරුම් ගන්න පුළුවන් කියලා. මොකද බටහිර මානසික විද්‍යාව කියනවා මානවයාගේ හැසිරීම 100%ක්ම කාමේ නිසා sexual drive කියලා කියන්නේ. බුදුජානකක sensual කියලා කියනවා. එහෙම නැත්නම් ඉන්ද්‍රිය බද්ධකක් කියලා කියනවා. හැබැයි මේ ආශාව ද්වේෂයට ආපු ගමන් ඒවට කියන්නේ වංචනික ධර්ම කියලා. ෂටගති, මායාවී ගති අර රාගයේම තියෙනවා ඒක. අපි දකින්න කැමති නැහැ. නමුත් මෙයා පෙනේ උස්සපු වෙලාවේ මේ මෙච්චර ලස්සනට සෙනෙහසේ හිටපු එක්කන දබරේට යන වෙලාව දකින්නකොට හිතා ගන්න බෑ මේක වෙනස් වෙන හැටි. ඒක නිසා මිලරේවා කියන්නේ ටිබෙටන් යෝගීගේ අමාවතුර කියලා පොතක් තියෙනවා. අපි දන්න අමාවතුර නෙවෙයි. මිරේපාගේ අමාවතුර කියලා. ඒකේ කියලා තියෙනවා ඉපදිච්ච දරුවා. ඊටාම ලස්සනට සුරලෝකයෙන් ආපු පුතෙක් වගේ හැසිරිලා අන්තිම රුදුරු වේශමවල අම්මම මරණ හැටි තාත්තව මරණ හැටි දකිනකොට දරුවන් හැදිලා පිළිබඳ පාඩම ඔච්චරයි මට කියලා. ඒ බටහිරේ හරිම ප්‍රසිද්ධයි හැම දරුවෙක්ම දෙමව්පියන්ට වෛර කරනවා. උනේ නැත්තම් පුදුමයි. ඉතින් අම්මලා කියනවා තාත්තලා කියනවා අනේ බල්ලෙක් හදන එක හොඳයි මොකද අඩු ගන්න වලිගයවත් වරනවා. මෙච්චර මහන්සිලා තටමන දරුවෙක් වදලා අවුරුදු 18 19 වෙනකොට දෙමාපියන්ට වෛර කරනවා. ඉතින් ඒක කුරුල්ලන්ගෙත් වෙනවා බල්ලන්ගෙත් වෙනවා රිලවුන්ගෙත් වෙනවා උන්ගේ නෑනේ බන්ධනයක්. උන් අතහැලා දානවා. ඒ නිසා මේ ගහන්නේ මගේම දරුවා කියලා දන්නේ නැහැ මේගොල්ලෝ. මිනිස්සුන්ගේ තියෙනවා. මේක දෙමාපියන්ට විශේෂයෙන්ම දලලමතුමා කියනවා මේක අම්මාවරුන්ට හරිම අමාරු දෙයක්. ධම්ම බොක්කෙමයි සලකන්නේ. සලකලා අන්තිමට බලනකොට සෙනෙහස වැඩි වෙන්න වැඩි වෙන්න ද්වේෂය වැඩි. නැන්දම් මලේ එලිගේ ප්‍රශ්නේ නම් ප්‍රශ්නයක් නෑ ඒක ඉතින්. එක මිනිහා බෙදා ගන්න අම්මයි ගෑණි රට රණ්ඩුවක් නේ. මේකෙම නෙමෙයි. දරුවන් සහ දෙමාපියන් අතර. මේක මෑණිවරුන්ටත් අල්ලන්න අමාරුයි. ළමයි නෑනේ. ඉන්න මෑණිවරුත් ඇති. ඒක නිසාම දන්නේ නැහැ පැවිදි උනේ. ළම මේ ගිහි ලෝකේ නම් 100ට 100ක් තියෙන එක. ඉතින් මම ඒක ගැන එච්චර වෙලා ගන්න යන්නේ මම මේ කතා කරන්න යන්නේ මේ තණ්හා පටිච්ච පරිේෂණම් කියලා මේ අපිට තියෙන ආධාවන් නිසා අපි নানা ආකාර ව්‍යාපාර කරනවා පරිේෂණ කරනවා. ඒක ඉතින් බොහොම හිතනවා කාටවත් ඉතින් කෙරෙන්න එපා ඉතින් අම්බ කරන කන්න එපායි කියලා. මේ පරිේෂණය තමන් කරන උත්සාහයට ලාභයක් ලැබිච්ච ගමන් නැත්නම් තමන්ට හරියයි කියලා එකක් තියෙනවනේ. හරිය ගමන් ඒකේනා විනිශ්චයකට යනවා. පැරදිච්ච කරාට මිනිස්සුක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුජානනාංශ පෙන්නනවා අපි කියපු ටිකක් මම මේ මතක් කරන්නේ. තණ්හා පරිච්ඡලා පරිේෂණ පරිසම් පරිච්ඡලාභෝ ලාභෝ පරිච්ඡ විනිච්ඡය. විනිශ්චය කරනකොට චන්ද රාගය අනුව තමයි විනිශ්චය කරන්නේ. මගේ කටියට බෙදෙනවා අනික කටියට බෙදන්නේ නැහැ. ඊට පස්සේ එහෙම ඇයි විනිශ්චය කෙරුවේ කියලා ඒකට බැස ගැනීමක් කරනවා. මම කෙරුවේ මේක නිසා මේක නිසායි කියලා හේතු කරුණු තමන් කරපු දේ සාධාරණීකරන්න හැම රජ කෙනෙක්ම කියනවා ඇයි මම රජපෞලට සලකන්නේ කියලා. ඒක නිසා පග්ගහ කියලා එකක් තියෙනවා. තමන්ගේ තීන්දුව ගත්ත තීන්දුවමයි හරි අනිත්‍ය වැරදි කියලා මම ඉද මේව සත්‍යම් මොගමඤ්ඤම් කියලා මම හරි අනික් අය වැරදි කියලා ඒක මම ගත්ත තීන්දුව පිළිබඳව මම පෙනී හිටනවා. ඒකට සිංහලෙන් කියන්නේ ඒක බොරුවක් කිව්වට පස්සේ ඒ බොරු වහන බොරු 1000ක් කිය. මේ මේකමයි හරි කියන පග්ගහ නිසා ඊට පස්සේ මේ තමන් ගත්ත තීන්දුව මම අර අර සලකුවේ අහවල් එක නිසා මෙයාට නසලකුවේ මේක නිසා කියලා ඉතින් අපි කටමැද දොඩවන්න ගියාට පස්සේ ඒ හරගිය පැත්තට එන චෛතසිකේ තමයි මච්චරිය කියලා කියන්නේ මසුරුකම කියලා එකට කියන්නේ මසුරුකම කියලා කියන්නේ තම සතු වස්තුව අනුන් හා සාධාරණ වෙනවට කැමති නැහැ මගේ වස්තුව මන් දන්න කෙනාම පාවිච්චි කරන්න ඕන මෙතනදී තමයි द्वේෂයට හැරෙන්නේ මේ තමන් දැඩි ගත්ත මතය තියෙද්දි මේ තණ්හාව නැත්නම් මේ ආසාව මේ නැත්නම් මේ ලෝල ගතිය ද්වේෂ ගතියට පෙරලෙනවා. පෙරළුණාට පස්සේ දැන් පරිේෂණ කරන්නේ අර ඉස්සල වගේ තණ්හාව නිසා ලාභ ලබන්න කරන පරිේෂණක් නෙමෙයි. ආවුද හොයනවා, වසවිස හොයනවා, එක්ක තමන් මැරෙනවා නැත්නම් අරු මරනවා. ඉතින් මේක ආගමික සමිතිවල වැඩි. ආගමක් අදහන කට්ටිය අතර මේක ඉතාම සරයි. ඒක නිකන් කුලල් කා ගන්න ගතිය ආගම නිසා කාල් මාක්ස් තුමා කිව්වා මේ ආගම කියන්නේ අබින් වගේ જાතියක් කුඩු ගැහුවා වගේ ඒ මිනිස්සු නියව ගන්න වැඩි විරිත්තන වැඩි ගහ බැල ගන්න වැඩි ඒ නිසා ආගම අයින් කරන්න ඕනේ කියලා ආපු ධර්මයේ තමයි අපි කොමියුනිස්ට් ධර්මය කියලා කියන්නේ ඒකේ ආගම සලකන්නේ නැහැ හැබැයි තින් ඒ ධර්මයේ ඉන්න කට්ටිය ගහ ගන්න නැද්ද කියලා වෙනම ප්‍රශ්නක් තියෙනවා ඒකෙත් තියෙනවා මොකද කොමියුනිස්ට් ධර්මයට ගියා කියලා නිවන් දකින්නේ නැහැ ඉතින් ඒ නිසා මේ මසුරුකමක් Taman තුල හටගත්තට පස්සේ Tamanට ඒක දැක ගන්න පුළුවන් නම් මම මේ මෙච්චර තද වෙලා දඟලලා තටමඬ හදන්නේ මං හම්බ කරපු දේ මට හෝ මගේ අයට වෙන්න ඕනේ. පිට අයට වෙන්න බෑ කිව්වම දේශ අර දේශී මාර්ගල දාගෙන රණ්ඩු කරලා යුද්ධ කරලා පුදුමාකාර මානවය විසින් මානවය මරලා දානවා. ඉතින් ඒකට මේ අර පග්ඝා කියන තමන් ගත දැඩි මතය මතින් ඒ විනිශ්චය කරන්න විනිශ්චයට ඉස්සලා මේ එන මසුරුකම ඒ පුද්ගලයා පුදුම විදිහට අමනුෂ්‍ය තාලයටපත් කරනවා. නිකන් මුර්ග සංවස්සට වෙයිස්ත කෙනෙක් වගේ දකින දකින දේ ආයුධයක් වගේ පේනවා. දකින දකින කෙනේ සර්පෙක් වගේ පේනවා. ඉතින් ගහ බැන ගන්න. ඉතින් අද ලෝකේ මේ මෙච්චර බන කියන ලෝකේ කොහොම යුද්ධ හටගන්නේ? කොහොම මේ එක දිට මනස හේතු දෙවිනෝට ගහගන්නේ? ඔය චෙකස්ලෝකියා කියන රට තිබුණේ එකට. එක දවසක් පහුව වයින් උදේ බලනකොට චෙක් ජාතිකයෝ ස්ලෝවකින් ජාතිකයෝ මරන්න පටන් ගත්තා. උන්නේ කැත්ති ගන්න. මේ එකට හිටියේ ජාතිය. ශ්‍රී ලංකාවෙත් ඒක තමයි උනේ. දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු අපි එකට හිටියේ. එක දවසක උදේ බලනකොට මේ අරුව මු මරන මු අරුව මරන. දැන් මේක දෙමළුන්ට අත තියන්න බෑ මේක අපේ සිංහල සිංහල බුද්ධ ආගම කියලා කියනවා. ඉතින් සිංහලයන් ඉස්සලා හිටියේ වැද්දොනේ. ඒ වැද්දොත් එනං අපි ගහලා එලවන්න eBay. අපි වැද්දන්න ගහපේක හරි ගියා නම් අපිට වදින්න මේපය කවදාද? ආර්ය જાතිය ඇවිල්ලා ඒ ම්ලේච්ච වැද්දන්න ගහලා එළිවෙ තාම තුච්ච පාහර විදියට. ඉතින් ඒ වුණා අපිටත් වදින්න ඕන. අපි කියන එහෙම බෑ. අපි මහා ජාතිය කාටවත් දෙන්න බෑ කියලා. අන්නේ මසුරුකම ආවට පස්සේ කෝ බුද්ධහකම. කෝ සදාචාරය. ඉතින් මේ දේ කොතනදීද වෙන්නේ කියන එක මේ රාගයේ ද්වේෂයක් වඩ මේපත් වෙන එක තමයි ওই මානසික රෝග කියලා බටහිර විද්‍යාව හඳුනන්නේ ඕනතන තමයි. ඉතින් ඒකේ ලොකු දෙයක්වත් නෙවෙයි කියනවා. මේ වම් පැත්තේ දකුණු පැත්තේ මොලේ වැඩ කරපු කෙනා වම් පැත්තට ගිය ගමන් දකුණු පැත්ත හරිම සුන්දරයි. හරිම సౌందర్యාත්මකයි. හරියම පද්ධතිය සලකනවා. වම් පැත්තේ මුලේ යක්ෂයා. ඒක කැත්තෙන් පොල්ලෙන් තමයි වැඩේ. ඉතින් මේ දෙක අතර මාරු වෙන්න තප්පරයක්වත් යන්නේ නැහැ. දකුණු මුලේ හිටපෙකන වම් මුලේට යන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ස්නායු වෛද්‍ය විද්‍යාව කරන කට්ටිය දන්නවා එක්කෙනෙක් ඇතුලේ දෙන්නෙක් ඉන්නවා. එකෙක් බොහෝම සාමයට කැමති, පද්ධතියට කැමති, సౌందර්යයට කැමති. අනිත් පැත්තේ ඉන්නවා කඩුවක් අරගත්ත යක්ෂයෙක් ඉන්නවා. මේ දෙන්න මාරුව අල්ලන්න බැරි කෙනාට කිසොෆීනියා එහෙම නැත්නම් බයිපෝලා කියන ඩිසීස් එක හැදෙනවා. එක වෙලාවට යාට පුදුම ආදරයක් Taman හිතෙනවා. අනික් වෙලාවෙ Taman Taman මරා ගන්නවා. එක පුද්ගලයා තුල මේක අඳුර ගන්න බැරි වෙච්ච ගමන් සනീപ කරන්න බැරි මානසික රෝගයක් එනවා. ඒකට හේතුව මේ තණ්හාවම මල පැනලා ද්වේෂය බාටපත් වුණාට පස්සේ සටන් උපක්‍රම සම්පූර්ණයෙන් වෙනස් වෙලා පුදුම පැනිල්ලක් යනවා. ඒක භව තණ්හාවේ ඉඳලා විභව තණ්හාවට මාරු වීමක් කියනවා මේක හැමදාම ධර්ම සාකච්ඡාවල අහන ප්‍රශ්නයක් කිසි කෙනෙකුට උත්තර දෙන්න බෑ මොකද මේ කාම තණ්හා භව තණ්හා කියන එක විභව තණ්හාවට යන්නේ death instinct කියලා එක්ක Taman සීජිනසා ගන්න නැත්නම් අනිත්‍යකන මරන හැම කෙනෙක් තුළම මම වැරදුනොත් මට පෙරදුනොත් මම මං සීජිනසා ගන්න මං වහ කරනවා කියන එක තමයි අන්තිමට එළියට දාන්නේ ඉතින් ඒක මේ තියෙන එකම උත්තරේ කියලා වගේ තමයි බටහිර කියවෙන්නේ. මම අර වැඩ කරපු එක්කෙනෙක් කිව්වා ඒ එයාට ජපන් කොමිටි එක වැඩ කරන්නේ ජපන්වම 15ක් විතර එයා යටතේ වැඩ කරනවා. ඉතින් උඟ දෙනෙක් යනවලු එයා හම්බ වෙන්නේ ජපානට යන්නේ කොහොමද කියලා අහගන්න. ඉතින් ඒකට එයා කියනවා මම ළඟ ෆොටෝ තුනක් තියෙනවා. යන්න ඉස්සෙල්ලා මම පෙන්නනවා. එකක් තමයි ඒ ටෝකියෝ නගරේ ඒ තියෙන මේ ගිනි කන්ද. ඒ ගිනි කන්ද එහා පැත්තේ තියෙනවලු පැනලා මරින්න පුළුවන් තැනක්. හැමදාම මිනිස්සු කන්දුරට නැගලා අරකට පැනලා මැරෙනවා. සීලිනසක. ඉතින් ඒකේ ෆොටෝ එකක් ගත්තොත් එහෙම ඒක අඩියේ ඒ අපායෙ පෙන්වන්න පුළුවන්. පියුජාම ගෙනිකන්න. ඉතින් කියන යන්න ඉස්සලා කියනකොට ඔන්න ජපානට යන කට්ටියට වෙනදී. දෙක ගියාට පස්සේ ඉන්න කාමරේ ඉන්න වෙන්නේ ටෝකියෝ නගරයට ගියොත් මිනි පෙට්ටියක් වගේ එකක. ඒක එළියට ඇදලා බුදියාගෙන ඇතුළට තල්ලු කරගන්න ඕනේ. රස්සාවට යනකොට ආයෙසර මිනි පෙට්ටිය ඇතුළට යනවා. ඔයින් එහාට කාමරයක් ගන්න බැයි තරම් ගණන්. තුන්වෙනි ෆොටෝ එක තමයි PhD ගත්ත ප්‍රොෆෙසර්ස්ලා මේ බයිසිකල් එක තියාන මිනිස්සු අර ඉන්දියාවේ වගේ මිනිස්සු එහෙම ට්‍රාන්ස්පෝර්ට් කරලා කියක් හරි හම්බ කරනවා මොකද ජොබ් එකක් කරුවොත් ඒ තරම්ම ටැක්ස් වැඩි. අරයා එදා කුලී වැඩ කරලා හම්බ කරනවා. ඒ කියන්නේ PhD අරගෙන ප්‍රොෆෙසර් වුණාට පස්සේ. ඉතින් උඹලටත් ඕනේ නම් කවුරු හරි පිටිපස්සේ තියන කොන්දේ තියලා අරගෙන යන්න ජපානයේ ඵලයක්. සීදීනස ගන්න ඕන නම් ජපානයේ ඵලයක්. මිනි පෙට්ටියක ඕනම් බුදිය ගන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් ජපානේ ඵලයක්. ඊ තරමටම මේක ගිහිල්ලා යහ කෙලවලට ගියාට පස්සේ <clears throat> සීදීනස ගන්නවා කියන එක බොහොම සිම්පල් දෙයක් වෙලා. ඒ නිසා ඒ රටේ හරිම තහනම් එක්කෙනෙක් හරි සීදීනස ගත්තොත් පත්‍රේ දැම්මොත් අනික් සේරම පහුවෙන්ද උත්සාහ කරනවා ඒකට. මේ දියුණුවේ කෙලවරටම ගිය ආසියාවේ නගරය ගැන ඔය කතා කරා. මේ ආසාව දිගේ ගිහිල්ලා ඒ මච්චරියට ගිහිල්ලා අධිකරණයට ගිහිල්ලා අධිකරණ සමාදානට ගියාට පස්සේ පුදුම යක්ෂ ගතියක් එන්න පටන් ගන්නවා. මේකේ භාවනා කරනකොට අපි දන්නවා අපි මූල කර්මස්ථානය හම්බ වෙන්නේ නැත්නම් අපි තානපනේ අහුන්නේ නැහැ. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට පිම්බීම කිරීම අහුවෙන්නේ නැති හරියට පශ්චාත්තාප වෙනවා. අනේ භාවනා කරනවා කරනකොට මට අහුවෙන්නේ නැහැ නේ අරමුණ හම්බ වෙන්නේ නැහැ කියලා මේ දවස් 10 වැඩමුළුවකේ මුල් දවස් ටිකේ චෝදනාම තියෙන්නේ ඉඳගත්තට අරමුණ හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් මං කියනවා අරමුණ හොයන්න එපා. ඉඳගෙන ඉන්න බව දැනගෙන යන් කිය. මෙහෙම කෙනෙකුට අරමුණ හම්බුනායි කියලා හිතන්න. සක්විති රජකම හම්බුනා වගේ අනියම්මේ දැන් මට හුස්ම වැටෙනවා. අඩු ගානේ වම් පැත්ත විතරක් වැටෙනවා. ඉතින් ආස්වාසය විතරක් වැටෙනවා කියලා උද්දම්මනනවා. ටික දවසක් ගියාට පස්සේ මේක නැද්දකින් ඔබට. හුස්ම පේනවා ඉතින් හුලන්නේ ඔක මොකක්ද ඇති වැඩි කියලා. අර බොහොම ප්‍රේමයෙන් ආදරේ දයාවෙන් වටලඳ හුස්ම එපා වෙන තැනට එනවා. එපා වුණාට පස්සේ කියනවා මල හොන්තෝ බුදිය ගන්න ගියත් දැන් හුස්ම පේන්නේ. සක්මන් කරන්න ගියත් හුස්ම පේන්නේ. නාන කොටත් හුස්ම පේන්නේ. මේක මල මෙයිදින් බේදොන්න යනවා. එහෙම නැත්නම් අපනෝ ලයින් කරනවා අර හුස්ම පේන්න බැරි තත්යකට එනවා. අර ආසාවෙන් ප්‍රේමයෙන් දයාවෙන් හොයාගත්ත හුස්මට වෙන දේ. ඉතින් මේ ආසාවෙන් හොයන දේ එකක්ම නැවත නැවත බලහිනෝට ඒක එපා වෙන තැනට එනවා කියන එක දන්නවනම් ඕක හොයයිද හැම දෙයක්ම ඉවර වෙන්නේ උතරින් කියලා දන්නවනම් අපි මේකට හම්බුනේ නැහැ කියලා පශ්චාත්තාප වෙයිද හොයයිද. ඒ නිසා අපි මෙතෙක් කල් හොයපු හැම දෙයක්ම අන්තිමට අප්‍රිය දාය දෙකට යනවා කියලා දන්නවනම් පුදුමාකාර පශ්චාත්තාප ගතියකට එනවා. ඉතින් ඒ නිසා මේ කාට හරි කිව්වොත් මේ හුස්ම දිහා බලන්න නැත්තම් දිගට බලන්න බලලා මේකේ සටහන් ආකාරය එහෙම නැත්තම් අපි කියනවා නම් අස්තර විතර ව්‍යංජන අනු ව්‍යංජන බලන්න කියලා. බලාන ඉන්නකොට ඉන්නකොට ඒක එපා වෙන තැනට කම්මැලි වෙන තැනට ආපු ගමන් යෝගාවචරය ගොළු වෙනවා. කවදාකවත් කමඨාන් වාර්තාවක ලියන්නෙත් නැහැ ඒක. මොකද මෙහෙම ආසාවෙන් තනවා වඩාගත්තදී ප්‍රේමයෙන් තනුවේ මේ පුතා නොවේදෝ කියන ඌ තමයි විඳින්නේ තාත්තට සිංහ බාහුවේකේ. ඒක කියනවා දේතිකාව දෙදරන්න කියනවා. ඌ තමයි රත් කිහිල්ලටම තියන්නේ තාත්තට. වෙන කාටවත් කරන්න බෑ. අන්න ඒ වගේ මේ මෙච්චර ආසාවෙන් බලපු ආනාපානේ දිවේලේ පේන්න පටන් ගත්තොත් එයාට පුදුම එපා වීමක් එනවා. ඒ නිසා එතකොට අහලා තියෙන රූපයක් බලනවා, ශබ්දයක් අහනවා, ගන්ධ රස පස බලනවා. අර හුස්ම කියන එක නීරස වෙනවා. එහෙම නැත්නම් එපා වෙනවා. ඉතින් ඒක විස්තර කරලා දෙන්න පුළුවන් නම් කාට හරි මේ ආශා කරපු දේ නිතරම ඇසුරු කරනකොට දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ තකසේම සුදු වෙලා කියලා අර බලපු දේ නොපෙනියා. ඉතින් ඒකට බටහිර ඉන්දියාවේ කට්ටියත් කියනවා දවසක රෙජිස්ටර් කරන කසාද ගන්න වැඩි වැඩිලු දික් කසාද ගන්න රෙජිස්ටර් වෙනවා. මිච්චර ආසාවෙන් හොයාගත්ත අඹුසිගිත්ත බින්න මුලේ මේ ගෑණිට මං එපාලු දැන් වැඩි කිට්ටු ඇසුරු කරලා බලන්න මොකද වෙන්නේ කියලා ඕනෙම එකක් ඕනෙම එකක් ඒ ගෑණිට ඒ මිනිහා පෙන්වන්නත් බෑ ඒ මිනිහට ඒ ගෑණි පෙන්වන්නත් බෑ ඉතින් ඒක ඕගොල්ලෝ දන්නවනේ මම ඉච්චර දන්නේ නැති උනා ඉතින් මේ කොහෙදිද මේ වෙන්නේ වෙන්න නම් එකම දෙයක් ඇසුරු කරන්න ඕන ඒක නිසා මානවයා කරගත්ත බරපතල වැරද්දක් තමයි කසාදේ කසාදේ නොතිබුණා නම් අපිට තියෙන ආතතියෙන් 75ක් ඉවරයි. කසාද නිසා තමයි අද ඔක්කොම මේ සෙල්ලම් තියෙන. හැබැයි ඉතින් බුදුරජාණන්සේ පහළ වුණොත් ඒක සම්මත දෙයක්. බුදුරජාණන්සේ ඒකෙදි කියලා දුන්නා. ඔබ යමකට ආදරය කෙරුවොත් ඒ ආදරය හරහාමයි දුක ඉන්නේ. පෙමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. මුල් ප්‍රදේශයේ පේන්නේ නැහැ. එකක්ම ඇසුරු කරන මුල් ප්‍රදේශයේදී අනේ බොහෝ අමාරුවෙන් තමයි ඒක හම්බ කරගන්නේ. අම්මෝ දඟලන දඟලිලා කෙල්ලෙක් යාළු කරගන්න. මා try කරා ඔක හරිය ගියේ නැති නිසා තමයි ඔය මේ මේ ආසනේ ඉන්න පුළුවන් නේ මට. පොරිලා හරි ඒක හරි ගියා නම් මාත් ගෑනු જાතියට වෛර කරන කෙනෙක් වෙයි. මම දැන් වෛර කරන්නේ නැහැ. මොකද මට කියලා ගෑනියක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ Tamanට හරියන්න හරියන්න නැත්නම් Tamanට මේ ලෞකික පරිශ්‍රණය වැඩි කරන්න වැඩි කරන්න අන්තිමට මේ මාස පුදුමාකාර මසුරුකමකින් යුත් ආරක්ෂාව හොයන ආරක්ෂාධිකරණයට වස්තු වැඩි කෙනා ලෝකයට නීති දාන. නීති දැම්මට පස්සේ ඒ නීති සියල්ලම ඌට එකක් මට එකක් જાති නීති තියෙනවා. ලෝකේ කිසිම තැනක නෑ එහෙම සාධාරණ නීතියක්. නීතිය හදන එක රැකෙන විදිහට නීතිය හදලා තියෙනවා. ඒ නිසා කවදාකවත් උසාවියක සාධාරණයක් නම් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් කියනවා සාධාරණයක් ඉෂ්ට වෙන්න නම් අඩු ගානේ ඒ බෙන්ච් එකේ ඉන්න මිනිස්සයා අපි කියන විනිශ්චයකාරදම අඩු ගානේ පළවෙනි ධ්‍යානයවත් ඇති වෙලා තියෙනුනේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච නැත්තම් එයාට දුර පේනවා. සමාහිතෝ භික්කවේ ජානාති පස්සති. සමාහිත මනසකරනම් පේනවා. දැන් ඉන්න කිසි කෙනෙක් මේ භාවනා කරන කට්ටිය නෙවෙයි අධිකරණයටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒගොල්ල දෙන තීන්දුවේදී මේ කිසියම් පුංචි මිනිහෙකුට සාධාරණයක් වෙන්නේ නැහැ. ඒක බලන්ඩ භාවනා කරනකොට Taman යම් කර්මස්ථානයකට හිත දැම්මනා. ඒ කර්මස්ථානේ සාක්ෂාත් වෙනකොට ලොකු සතුටක් එනවා. ටික වේලාවක් ගියාට පස්සේ ඇසුරු කරන්න කරන්න ඒ ඒ Taman ඇසුරු කරන කර්මස්ථානේ එපා වීමකට යනවා. අන්නේ එපා වීම තියෙද්දි දිගට භවනා කරන්න පුළුවන් නම් විතරක් අපි කියනවා විපස්සනා පැත්තට හිත යනවායි කියලා. අපි කියනවා යෝනිසමනස්කාරය තියෙනවායි කියලා. කියනවා එයාට මේ අනිච්ච දුක්ඛ අනාත්ම තේරෙන පටන් ගන්නවා කියලා. තේරෙන්නේ අර තමන් අදාහ අදහස දාපු එල්ල කරගත්ත එහෙම නැත්නම් මානසිකාර යොදපු අරමුණේ පේන්න පටන් අර ගන්නවා මේ මම මේ ආසාවෙන් බලන හිටපේක ඉරට හඳට නොකිය හොර රහසේ කාලේ වියකෙනවා නෙත් අදහන්නට බැරි ලෙස රූපේ කෙමෙන් මැකී යනවා ඉතුරුදිනේදී යමවුන්ට මේක දැක්කනම් දවල්ේ මේක බදිනවද කියලා ඉතින් මේක බුදුහාමුදුර අපට කියලා දෙනවා මේක කරලත් බලපන් ලෝකෙදිහත් බලපන් වල මොකක් හරි එකක් දිගට ඇසුරු කරන්න. ඒක විපරිණාමයටපත් වෙන හැටි. විපරිණාමයටපත් වෙච්ච යත්ච්ච ගමන් ආශා කරපු තරමට ඒකෙන් දුක එනවා. ඒ නිසා මේ මච්චරිය කියන මසුරුකම කියන මේ චෛතසිකේ හිතට ආවට පස්සේ ඒ මනසට මොන දේ දුන්නත් ඉවරයක්. නැති දේ විතරයි පේන්නේ. කවදාකවත් සන්තුට්ඨිය කියන එක බලාතක නැහැ. ලදයම් දෙකෙන් සතුටු වෙන්නේ නැහැ. ඒක මට ඕන විදිහට පවත්වන්න ඕනේ කියලා. ඉතින් ඒකට කියනවා ලුණු වතුර බොන්නාසේ දිගටම මේ මසුරුකම නිසා මසුරුකම නිසාම එයා හිතනවා මගේ වස්තුව මම මේවා ලොක් කරන්න ඕනේ, කබඩ් වලට දාන්න ඕනේ, සීප්පුවට දාන්න ඕනේ, ආරක්ෂාව කරන්න ඕනේ. මේ නිසා අද ලංකාව වගේ රටක් ගත්තොත්, ඇමරිකාව වගේ රටක් ගත්තොත්, ඒගොල්ලන් මේ ඇති වෙලා තියෙන මේ උපෙන් ලද ආර්ථිකයේ රකින්න විතරක් ආරක්ෂාවට විතර 140ක් විතර දල ජාතික නිෂ්පාදනයෙන් වියදම් කරනවා. හමුදාවටයි කැබිනට් එක රකින්නයි ලොක්කො ටික රකින්න. මට කවුද සල්ලි දෙන්නේ? අර එදා වේල කණ්ඩ බැරි මිනිස්සුන්ගෙන් හම්බ කරන මිනිස්සුන්ගේ ටැක්ස් වලින් මේ කරන්නේ. ඒ රජේ ආපු ගමන් කරන්නේ ඒ බදු ප්‍රදේශේ වැඩි කරලා අර තමන්ගේ ආරස්සාවට පුද්ගලික හමුදාට මෙච්චරක් ඕනේ. ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකේ මෙච්චර ඕනේ. නේවි එකේ මෙච්චර ඕනේ. ආරස්සාව දාගන්න. මේ ආරක්ෂාධිකරණය බුදුරජාණන්සේ ලස්සන වචනයක් දාන්නේ ආරක්ෂාධිකරණ නිසා සත්ත්ව දාන, සත්තු දාන, කලහ විවාද, තුවන් තුවන් පේසුඤ්ඤා පාපකා අනේකා පාපකා ධම්මා කුසල සම්මත්තන්ති. අන්තිමට වෙන්නේ මොකද්ද? මේ මිනිස්සු මරන්න ඕනේ ආයුධ વિશે තමයි ලොකුම ආයෝජනේ යන්නේ. සත්ත කියලා බුදුරජාණන් කියනවා ශාස්ත්‍රය කියලා කියනවා. ඔය ශාස්ත්‍රය කියන වචනේ අවිල තියෙන එකෙන් ඒගොල්ලෝ නිතරම කඩුව පාවිච්චි කරනවා. රජ වෙනෙක් කරාට සංකේතය දෙන්නේ කඩුවම. කපන එක තමයි වැඩි. ඒ කඩුව හදන්නම පුදුමාකාර ධනයක් වේදම් කරනවා. ඊගාමට දඬුවම්, කලහ, විවාද තුවන් තුවන් තෝතෝ කියලා බැනගන්නේවා. පේසුඤ්ඤ කටකතා පැතුරනේවා. අනේ කාපාපකා කුසල ධම. ඉතින් ඒක නිසා අර තණ්හාවෙන් පටන් අරගෙන අන්තිමට ඉවර වෙන්නේ ආයුධ සෙල්ලමකින්. ඉතින් ඒක නිසා අද ලෝකේ ඉන්න විද්‍යාඥයන්ගෙන් 95%ක්ම දැන හෝ නොදැන යෙදිලා ගත කරන්නේ ආයුධ හදන්න. ඒවට තියෙන පරිේශනාගාරයකට යන්නවත් දෙන්නේ නැහැ කාටවත්. ඒවා වෙනම අරසා කරලා ඒ මිනිස්සු ඒව හදනවා එකම විද්‍යාඥයෙකුටවත් තේරෙන්නේ නැහැ මම මේ හදන්නේ මොකද්ද කියලා. එයා දන්නේ යාගේ කැල්ල විතරයි. ඒ කියන්නේ උන්තම මොළ ටික. ඒ ඔක්කොම තෝරලා තෝරලා තෝරලා ගෙනියලා ආයුධ හදන්න තමයි දීලා තියෙන්නේ. ඉතින් එහෙව් ලෝකෙක බුදුහාමුදුරණ තියෙන තැන මොකද්ද? එහෙව් ලෝකෙක මේ අහිංසක බවට අවිහිංසාවට තියෙන තැන මොකද්ද? ඒ නිසා බුදුජානන්සේ කියපු දේවල් එකම මොනම විදිහකින්වත් බටහිරේ අගය කරන්න බෑ. මොකද බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන්නේ ලද දෙයින් සතුට වීමනේ. ඒක ඔය කියන අධිකරණයේදී නෝන්ජල්කම. ඒක ඔය කියන අධිකරණයේදී නිර්මාණශීලීත්වයක් නැතිකම. ප්‍රගතිශීලියක් නැති එක. ලද දෙයින් ජීවත් වෙනවා කියන්නේ. ඒක බුදුරජාණන්සේ රජගෙයින් බැහැලා හිඟන්නේක් විදියට අවුරුදු 45ක් ඉඳලා පෙන්නවා මම ලෝකේ ඉන්න සතුටුම જાති මිනිස්සෙක් කියලා. ලෝකේ ඉන්න සතුටින්ම ජීවත් වෙන කෙනෙක් කිසිම දවසක බුදුජානනාංශර පුද්ගලික ආරස්සාවක් තිබුණේ නැහැ. නාලාගිරියට ආවත් දේවදත්ත සැලසුම් සහිතව මේ ගහන්න බයින් ගියත් මරන්න ගියත් බුදුරජාණන්ට අරසාවට කවුරක්වත් ඕනේ නැහැ. ආරක්ෂාදි කරන්නේ ඊර්ෂ්‍යාවක් නැහැ, මසුරුකමක් නැහැ. නමුත් මේ ඊර්ෂ්‍යා මසුරුකම ආදී මේ කට්ටකහිරා ටික ධර්ම ටික එන්නේ තණ්හාවෙන් කියලා කිසිම කෙනෙකුට ඒ විපරිණාමයේ තණ්හා විපරිණාම වෙලා ද්වේෂයට හැරෙන හැටි අල්ලගන්න බැරිකම තමයි මේ කායික රෝග සහ මානසික රෝග දෙක අතර තියෙන. ඒවට හේතුව තියෙන්නේ ඒකට කියන්නේ අස්ථාන කෝපය කියලා. මුළු ආයුර්වේදෙම දන්නවා මිනිස්සුන්ට ලෙඩෙන්නේ අස්ථාන කෝපේ. ස්ථාන කෝප නමයක් කියලා පෙන්නනවා මේ නදකින් ඔබටන් කියලා හැඟීමක් එනවා. ඊට පස්සේ මනුස්සයාට කවුදේ දිරවන්නෙත් නැහැ. පැදුරට වැටුණාට නිින්ද යන්නෙත් නැහැ. භයානක ලෙඩ රෝග. ඉතින් ඊට පස්සේ කියනවා ඒ වෙනුවට එක චිත්තක්ෂණයක් දුවට අහගන්න. එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන ඉන්නේ කියලා කිව්වොත් ඔය මොනම પરම්පරාවක්වත් ඕනේ නැහැ. ඒ චිත්තක්ෂණේ සනීප වෙනවා. ඒ චිත්තක්ෂණේ සුවසේවාවකටපත් වෙනවා. ඒ චිත්තක්ෂණේ ඇත්තටම හෙදකමකුත් වෙනවා වේදකමකුත් වෙනවා. නමුත් මේ ආරක්ෂාධිකරණයට ගිය කෙනෙක් කියන්නේ මට භාවනා කරන්න වෙලා නැහැ මොනක්වත් කරගන්න බෑ මොකද මේ අර ප්‍රශ්න මේ ප්‍රශ්න. ඉතින් ඒ ප්‍රශ්න මේ ප්‍රශ්න වලට නියෝජිතවරු ඉන්නවා සමිති සමාගම් තියෙනවා හෝ ගාල වැඩ. සර්වඥාන්සේ පැත්ත කරලා වාඩි වෙලා මේ පෙන්නලා දීලා තියෙනවා. ওই සියලු ප්‍රශ්න එක චිත්තක්ෂණයක්. එක චිත්තක්ෂණයක් සතිමත් වෙච්ච එක මන් තේනවා. ඒ සියල්ල මෙතන පල්ල නැති මල්ලකට බඩු දැම්ම වගේ ආතතිය හිටින්නේ නැහැ. ඊට පස්සේ යාට කිව්වොත් මේ තරම් අකාලිකව පිරිසිඳ දැක ගන්න පුළුවන් ආතතිය නැති ගතියට ගැළපෙන විදිහට ජීවත් වෙන්න. එහෙම නැත්නම් ජීවන රටාව සකස් කරගන්න සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හදලා කතා කරනකොට පරිස්සම් වෙන්න මේ ලෝකේ ඉන්න හරියක් ඉන්නේ තණ්හාවෙන් පීඩිත වෙච්ච ජනතාවක්. ඒගොල්ලෝ හිතන්නෙම හොයන්නෙම පරිේශණයෙම ලෝක වඩකෝ. ලෝකේ හදන જાතිය. ඒවට විරුද්ධ වෙන්න එපා. විරුද්ධ වුණොත් අපිට ඉන්න බෑ. නමුත් ඒව එකටවත් සම්මාදම් වෙන්න එපා. අවිරුද්ධව පැත්තකට වෙන්නයි කියලා. ඉතින් ඒකෝට කියන මේ සමාජ විරෝධී ධර්මයක් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ සමාජගත වීමෙන් තමයි ඔය තෘෂ්ණාව වැඩේ. ඉතින් ඒක නිසා භාවනා කරන්න කරන්න එහෙම නැත්නම් අපි මූල කර්මස්ථානේ සාර්ථක වෙන්න වෙන්න එයා දැනගත්තොත් මේ උපයා ගන්නාලද මූල කර්මස්ථානේ. එහෙම නැත්නම් මේ උපයා ගන්නාලද සතිය. එහෙම නැත්නම් මේ උපයා ගන්නාලද අප්‍රමාදේ ආරස්සා කිරීම අතින් අපි මොන්ටිසෝරි පන්තිවත් නැතාව. අන්තිම දුර්වලයි. කාටවත් එක උපෙලා නැහැ කියලා චෝදනා කරන්න බෑ. හැම කෙනාටම මේක තේරෙනවා. ඒක විශ්වාසයි. මොකද එක්කෙනෙක්වත් දන්නේ නැහැ ඒ උපයා ගන්නාලද මේ සතිය, උපයා ගන්නාලද මේ අප්‍රමාදය, උපයා ගන්නාලද මේ චිත්ත විවේකය රැකගන්නේ කොහොමද කියලා. මොකද හොද හොද මඩේ තමයි දාන්නේ. අපි ඉන්නෙම අසත්පුරුෂයොත් එක්ක. කාමයට අදින මිනිසුත් එක්ක. ඉතින් එහෙම ඉන්නකොට මේ මිනිසුන්ට ඔවා කියලා දෙන්න යන්නත් එපයි කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තිනවා. ඒගොල්ලන්ගේ වෙන්වීමේ කලාව, අබිනිෂ්ක්‍මණය කියලා කියන්නේ. කාමයට දෙන උත්තරේ තමයි නික්මීම. ඒ නික්මීම වුණාට පස්සේ විතරයි අපිට සත්පුරුෂයෙක් දකින්න හම්බ වෙන්නේ, සද්ධාර්මයක් දකින්න හම්බ වෙන්නේ. ඒක නිසා කාට හරි හම්බෙලා තියෙනවා තමන්ගේ මූල කර්මස්ථානයත් එක්ක ඉඳ වෙනදි දෙකක් තුනක් හතරක් පහක් ඉඳලා ඒක තුළ මේ කිසි ආතතියක් නැහැ ඉන්න පුළුවන් ගතිය කියලා මම සමාහලාට කියන ඕකට තමයි නිවන කියන්නේ කියලා. ඕකමයි නිවන. ඊටකොට කියන අම්මෝ නිවන එහෙනම් කංකුම් වගේ නිසා හරි ලාභයි ඕන තැනක් ගන්න පුළුවන් නේ කියලා. බොහොම ලාභයිනේ. ඉතින් ඉඳගත්ත ගමන් විවේක දැන නිවන තමයි. මම කියනවා කංකොන් වගේ පුළුවන් ඕක විනාඩි 10ක් තියාගෙන හිටපන්. ඔය ලබාගත් සමතුලිත භාවය, ඔය ලබාගත් සාන්තිකරක தත්ත්වයේ තවාගෙන ඉන්න කියලා එක විනාඩියක් ඉන්න බෑ. පැදුරටත් නොකිය හිටපයින්. ඒත් ප්‍රශ්නේ නෑ ආයෙ ගෙනත් යන්න. ආයෙත් කියන්නේ ඕකටමයි නිවන කියන්නේ. මොකද ඒක අටුවාචාර්ය මහන්සලා සඳහන් කරනවා නිවන පස් ආකාරයකට පළවෙනියම සඳහන් කරන නිවනට කියන්නේ තදංග නිබ්බුති කියලා. ඒ චිත්තක්ෂණේ නිවීමක් තියෙනවා. ඒක අද්දකි හැක්කක්. ඒක අකාලිකව අද්දකි හැක්කක්. ඒක දරුවගෙනාට තේරෙන තිබුණු ප්‍රශ්න ඔක්කොම ඉවරයි. අඩු ගානේ ඒ මොහොතේ මම දැන් මෙතන එහෙම නැත්තම් කියනවා නම් පිරිච්ච ගතියක් එනවා. අන්නේ ඇතිවෙච්ච පිරිච්ච ගතිය, සම්පත්‍ති කරගතිය, හුදෙකලාව, විවේකය ඊගාව චිත්තක්ෂණයට පවත්තන්න ගියොත් එහෙම නැත්නම් ඒක අඛණ්ඩව පවත්වන්න ගියොත් අපි මෙතෙක්කල් කරලා තියෙන හරියක් තියෙන්නේ අනුන්ගේ විවේකයක් නැස්ති කරලා තියෙනවා. Tamange විවේකයක් නැති කරන කුණු හරප තමයි එකතු කරලා තියෙන්නේ. එතකොට හිතෙනවා මේක නොකර ඉන්න එකම ලොකු දෙයක්. මේ අනවශ්‍ය විදිහට මේ ඇති කරගන්න විවේකෙට බාධා නොකර ඉන්න එකම අනවශ්‍ය විදිහට බාධා නොකර ඉන්න සම්බුද්ධ ශාසනයක් තියෙන්න ඕන. සත්පුරුෂ සංසේවනයක් තියෙන්න ඕන. කලපුරුදු උත්මය පේන්න ඉන්න ඕන. ඒගොල්ලෝ කොච්චර පරිසං වෙනවද කියලා මේ අනවශ්‍ය විදියට කතාවට අනවශ්‍ය විදියට කර්මාන්තවලට අනවශ්‍ය විදියට මේ වැරදි ජීවන රටාවට යොදු වෙලා අර උපේන්නද චිත්තක්ෂණය ගන්න බෑ. හැබැයි මේ ක්‍රියාවලිය පුර මේ අබිනිෂ්ක්‍මණ ක්‍රියාවල තුළ තණ්හාව කැපෙන බටියක් පේන්නේ නැහැ. දැන් අපි මෙතන ඉන්න ඔක්කොමලා දාන දෙන්න ආපු කට්ටිය ඇර අපි දවස් ගානකට ගෙදරින් අයින් වෙලා නෙන්නේ. අපි ළඟ තිබිච්ච රත්තරන් මොනමිතු නිශ්චල චංචල දේපොළ අලියත් ඔක්කොම ටිකකට හරි අතහැලා ආවා. අතහැරලා ආවට පස්සේ දැන් තණ්හාව නැති වෙනව පේන්නේ නැහැ. ටික කාලයකට තමයි වෙලා තියෙන්නේ. එimhe පේන්නේ නැහැ. ඊට පස්සේ ඇවිල්ලා කොයි වෙලාවක හරි සතිමත් වෙලා වර්තමානයේ ඉන්නකොට මේ හිතේ පුංචි ස්පාසුවක් පුංචි උදකලාවක් පුංචි සාස්ත්‍රීය සම්පත්තියක් ආපුවම ඒක තණ්හාවට විරුද්ධව මේ කියන බව ඒ ඒ ආධුනිකයට පේන්නේ ඒක පේන්න ඒ බුදුම ස්වාමීන් වහන්සේලා ව්‍යාකරණ අනුකූලව ඒක පේන්න ඒක ටික වේලාවක් පවත්තන්න ඕන. ටික වේලාවක් පවත්වනකොට තේරෙනවා මේක උත්හාන සම්පදාව කියලා එක උපේන එක එකක්. ආරක්ක සම්පදායට වඩා හාත්පසම වෙනස් එකක්. මේ ලෝකයේ ආණ්ඩුවේ තියෙන ආරක්ෂක හමුදා නෙමෙයි මෙතන කතා කරන්නේ. ඇහ කන දිව දාසය කය මන කියන මේ පංචේන්ද්‍රයන්ගේ අර ආයක බාධා වෙන්න දෙන්නේ නැතුව ඉන්දිය සංවරයකට යන්න ගියාම ලෝකයා කියන්නේ රස දන්නේ නැති කෙනෙක්. මෙච්චර ලස්සනට ඇස් දෙකක් දෙද්දි මෙච්චර ලස්සනට රූප තියෙද්දි බලන්නේ නැතුව ඉන්නේ ඇයි? ගොරකයෝ රස දන්නේ නැති වුන් මෙච්චර සංගීත රාව ගොඩක් තියේදී ඇයි සද්ද නාහයි ඉන්නේ ඇයි මෙච්චර ගන්ධ සුවඳ ජාති තියේදී ඇයි අපි ඒක රස විඳින්නේ නැත්තේ ඇයි දිව පිනවන්නේ නැත්තේ ඇයි මේ එක එක කොට්ට මෙට්ටේ ආහන වාහන වලින් පස්ස පැත්තට විල්ලුද දෙන්නේ නැත්තේ ඇයි මේ පිස්සු කෙලින්න අදහස් පැත්තක දාලා එක අදහසක ඉන්නේ කියන එකට බුදුරජාණන්සේ උත්තර දෙන්නේ නිස්සද්දවමයි කතා කරන්න යන්නේ ඒ නිසා යෝගාවචරයට සිද්ධ වෙනවා මේ තණ්හා මූලක ධර්ම 9 මෙහෙමයි කියලා පෙළ දකින්නකොට පටන් ගන්නකොට සෙනෙහසෙන් පටන් ගත්තට ඉවර වෙන්නේ ද්වේෂයෙන්. අන්නේ වෙස්පෙරලිය දැක ගන්න කිසිම කෙනෙක් කැමති නැහැ. දැක්කත් කදාකත් ලියන්නේ අපි රූපේ පැත්තක තියලා අපි කියමු ආනපානේ නැත්නම් රූප ධර්මයේ පැත්තක තියලා අපි මේ කැමති වෙන වේදනා චෛතසිකේ බලන්න හැම සැප වේදනාවක් ඉවරෙන්නේ දුකකින්. හැම සැප වේදනාවකටම ආසේ අනුසේ අනුසේ වෙන්නේ රාගානුසේ. ඒක ඉවර වෙන්නේ හැමදාම දුකෙන් පටිගයට මාරු වෙලා. කාටවත් තේරෙන්නේ නැහැ නේ ලබන හැම සැපක්ම ඉවර වෙන්නේ දුකෙන් කියලා. ඒ වගේම දුක් වේදනාව පටන් ගන්නෙ ද්වේෂයෙන්. ඉවර වෙන්නේ සැපෙන්. අපිට කවදාකවත් බෑනේ මේ දුක් වේදනාවක් ඇවිල්ලා ඒක සැපයක් වඩපත් වෙනකන් ඒක දිහා බලන ඉන්න. සැප වේදනාවක් ඇවිල්ලා ඒක <clears throat> දුකක් වඩපත් වෙන බාට බලන ඉන්න. බලانے හිටියානම් හැම දුකක්ම ඉවරන්නේ සැපෙන් නම් හැම සැපක්ම ඉවරන්නේ දුකෙන් නම් දෙක එකතු කරලා දෙකට බෙදපුවාට පස්සේ ඔක්කොම එකයි. කෝකද සැප විඳින එක මේ ලෝකේ ඉන්නේ. කෝකිද සැප විඳින එකයි ඉන්නේ. එක් එක්කත් නැහැ. මම ආපෑ ගමන් නම් ලොකුවට තියෙනවා. ලොකුවට තිබුණාට වලිගොඩ ඉඳගත්ත රිලෙවෙක් වාගේ නලියනවමනේ වැඩි. ඕ වලිග පොඩ්ඩක් අයින් කරලා වාඩි වෙන්කෝ. වයින් වෙන්න බෑ. ඉතින් ඒ නිසා මේක දිහා බලනකොට ලෝකෙ දිහා බලලා Taman දිහා බලනකොට පේනවා අපි මේ භාවනා නොකරනවයි කියන කාලේ පුරාවට කරන්නේ ඕක වහගෙන මේ දුක සැපට පෙරලෙන හැටි, රාගේ ද්වේෂයට පෙරලෙන හැටි, ද්වේෂේ මෝහයට පෙරලෙන හැටි දැක ගන්න කැමති නැහැ. ඒ නිසා එවැනි දැක්මක් ඒ එවැනි බැල්මක් තියෙන කෙනාට කියනවා යෝනිසෝමනසිකාරයක් ඇති කෙනෙක් කවුරු හරි ඇවිල්ලා මුණ මුණ දුන්නට ඒකෙන් විනිශ්චයකට යන්නේ නැටුන් නටලා එයා යන පිටිපස පැත්ත බලන්න. ඒ සත්‍යයේ හැමාරේ බලන්න. ඒ සංසිද්ධියේ හැමාරේ බැලීමේ පුදුරජානක කියන්නේ තුන්වෙනි ආර්ය සත්‍ය නිරෝධ සත්‍යය. පැමිණෙන හැම දෙයක්ම යන නැම්ම බැලුවොත් මතුවෙනකොට මොන කොහොමද කියන්නේ මොන රංගන දාගෙන ආවත් ඕනම දෙයක් නැති වෙනකොට සමානයි. අන්නේ නැති වෙන පැත්ත බලන්න පුරුදු වුණා නම් අපි ඔය නටාගෙන එන ඇඩ්වර්ටයිස් කරගෙන එන මාකටිං පාර දාන එක බලන්නේ නැහැ. උනටලා යන හැටි පොඩ්ඩක් බලන්න. එතකොට බලනකොට පේනවා ඒ එනකොට තියෙන සෙනෙහස යනකොට නැහැ. සිද්ධාර්ථ කුමාරයා ගීගතාන දවසේ සුද්ධෝදන රජුරෝ දන්නේ නැහනේ දැන් ඉන්නේ හතර පෙර නිමිති දැකලයි කියලා. ඒ ඇඳ ගාවට එව්වා නාටිකාංගනාව. ඉතින් ඒගොල්ලෝ බොහොම ලස්සන රංගන දාලා පිනිදා ගන්න යුවරජතුමා පිනවන්න ලෑස්ති කරා. එතකොට එතුමගේ හිත තිබුණේ මේ සතර පෙර නිමිති දැකලා දැන් ඇති කියලා හිතිලා. එයා කෙරුවේ මොකද්ද? බිත්තිය පැත්තට හැරුණා. ඉතින් මොකද වෙන්නේ නාටිකාංගනාවන්? කාටද වෙන්නන්නේ දැන් එකම ප්‍රේක්ෂකයා හිටියේ ඌ බිත්තිය පැත්ත හැරිච්චට පස්සේ ඒ ඒ තැන්වල වැටිලා ඒ ඒ සංගීත භාණ්ඩ උඩ කුණු කෙල පෙරාගෙන පසපැත්ත එළිය දාගෙන ඔන්න විකාරි. ඕක දැක්කට පස්සේ තමයි ගීගියත ඇදී. ওই නාටිකාංගන නටන වෙලාව එහෙම පොඩ්ඩක් චූන් වෙලා ආවනම් තවත් සිද්ධාර්ථ තමයි රාහුල කුමාරවරු දෙදෙනෙක් උපදින්න ඉඩ තිබ්බා. ඉවරේ බලන්නකො මොකද වෙන්නේ කියලා. තොවිලේ හමාර වෙනකොට මොකද වෙන්නේ කියලා බලන්න. අන්නේ ඉවසිල්ල නැතිකම තමයි අපේ භාවනාදී තියෙනදී මුඛා මොන විදිහට නටනාවත් අපි කියමු ආනපනේ නටාගෙන එනවා. පිම්බීම හැකිලිම නටාගෙන එනවා. නිදිමත නටාගෙන එනවා. කම්මැලිකම නටාගෙන එනවා. රූප නටාගෙන එනවා. සද්ද නටාගෙන එනවා. හිතවිලි නටන මුඛාවත් කමන්නේ නැහැ. ඔය කොයි එකත් යනකොට සමානයි. බුදුරජාණන් සඳහන් කරනවා මුහුදේ කොහෙන් ඇඟිල්ල ගහලා බැලුවත් මුහුදු රස එකම ලුණු රස. ඒ වගේම තමයි Nirodhe දැක්කනම් එකම විමුක්ති රසය තියෙන්නේ. ඒ නිසා අපි භාවනා කරනකොට පුළුවන් තරම් බලන්නේ ඔය කවුරු මොන જાති කියාගෙන ආවත් ඒ අය ඒ එන සංසිද්ධි යන පැත්ත යන නැම්ම ආස්වාසේ ඉවර වෙන තැන ප්‍රසවාසේ ඉවර වෙන තැන පිම්බීමේ ඉවර වෙන තැන හැකිලිම ඉවර වෙන තැන බලන්න පටන් අරගත්තොත් පේනවා ඒක බැලීමම සාන්තියක් කියලා. මේ අද තියෙන තක්කුමුක්කෝ කෙලෙසේ කියන්නේ ඒක බලන්න ඉවසන්නේ නැහැ. ඉවසන්නේ නැතුව විනිශ්චය කරනවා ඉස්සල්ලාම මට ආනපාන පේන්නේ මට ආස්වාසය විතරයි පේන්නේ. මට නාසිකාග්‍රේ විතරයි පේන්නේ. මට නැත්තම් අර කැලල පේන්නේ නැහැ කියනවා මිස මේක දිගට බලන් හිටියොත් පේනවා. මේ බලාන ඉන්න අරමුණ බලාන ඉඳද්දිම විස්පරලියක් සිද්ධ වෙනවා. ඒකට කියනවා විපරිණාමය කියලා. සාමාන්‍ය එදිනදා භාවිතය කියන අනිච්ච කියලා. පොතේ සඳහන් කරලා තියෙනවා හුත්වා අභාවතා, අනිච්චතා, <clears throat> විපරිණාමතා. ඒක බලනකොට තමයි ওই මානසික රෝගෙ ඉන්නේ. මේ ලස්සන දැකලා දැකපු දේ බලාන ඉඳදී වෙනස් වෙනකොට විශේෂම ප්‍රිය වස්තුවක් දරන්න අමාරුයි. ඒක නිසා මේ මච්චරිය තැනට යනකොට භාවනා කරන්න ඇවිල්ලා තියෙන කායික රෝග තියෙන අය සහ මානසික රෝග තියෙන අය හැලෙනවා. ඉස්සරහට යන්න බෑ ඒගොල්ලන්ට. ඒ කියන්නේ බාධක පැමිණෙන්න පටන් අර ගන්න. හොඳට කායික මානසික සෞඛ්‍යයක් තියෙන කෙනාට හිතෙනවා දැන් මේ බලාන ඉන්න දේ වෙනස් වෙනවා. නමුත් ඒක ලොකු ලාභයක්. මේ ප්‍රතිපදාව ලොකු දියුණුවක්. ඒ නිසා ඔහොම මිදිරට යන්න හිත වට ගන්නත් එපා, කය වට ගන්නත් එපා. මේ වෙලාවට යෝගාවචරයාගේ පුදුමාකාර විද්‍යා ධර්ම වලට වැඩිය චරණ ධර්ම රාශියක් අවශ්‍යයි. විද්‍යා ධර්මය කියලා කියන්නේ මේ වෙනස් වීම දකින්න එක චරණ ධර්ම කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ හැසිරීම් ස්වરૂපයක් තියෙනවනේ මේක ඇහ ගහගෙන ඉන්න ගමන් භාවනා කඩා ගන්න එපා. කය ලෙඩ කරගන්න එපා. හිත ලෙඩ කරගන්න තුමිකදියා බලාන හිටියොත් පේනවා අපි මෙතෙක්කල් කවදාහකවත් ඒ වගේ සංසිද්ධියක් ඉවර වෙනකම් බලන්නේ බලන්න බැරි මෙච්චර ලස්සන දෙයක් මේ විපරිණාම වෙනකොට විපරීත වෙනකොට අපිට ඒක කම්මැලි හිතෙනවා. නීරස වෙනවා. ඒ නිසා භාවනා කරනකොට කරනකොට සෝවාන් මාර්ග ඥානයේදී කොයි වෙලාවක හෝ යෝගාවචරයා මෙතෙන්ට ඇවිල්ලා මේක යුද්ධ පෙරමුණේ ඉදිරියට යන ශෙබලෙක් වගේ යනකොට ඒ ඥාණයට කියන්නේ නිබ්බිදා ඥාන කියලා. නිබ්බිදා කියන්නේ යා නිර්වින්දනය වෙනවා. පේන පේන දේ විපරිණාමයටපත් වෙනවා. ඉස්සල ඉස්සල ඒකට භය නාන භංග භයතුපට්ටාන භංග බය ආදි වශයෙන් වෙවුලනවා සහලනවා හිරිකිත හිරි කඩු පිපෙනවා. කමඨාන් සුද්ධ වේවි සුද්ධ වේවි ගියොත් දවසක ඒක දිහා දැක්කට ඒක නිර්වින්දනය වෙනවා කියන්නේ අපි කියන්නේ ඇනස්තටයිස් වෙනවා කියලා කියන්නේ. ඒව නැත්නම් එයා නිකන් කය වශයෙන් එහෙම ඉබ්බ කට්ට ඇතුළට ගියා වගේ කුම්බෝව අංගානි සකේ කලාපේ සමාදාහම් බෙක්ක මනෝවිතක්කේ කියලා බුදුදහම සඳහන් කර තිනවා ඉබ්බෙක් යම්සේ මේ කලබල වෙනකොට අඬුව ඇතුළට ගන්නවා වගේ මනයි මනෝවිතක්කෙන්න පටන් අර ගන්නවා මේ බලානිනේදී විපරිණාම වෙනකොට. ඒ ඔක්කොම මනෝවිතක්ක යටපත් කරගන්නවා. අදිචයකදී කට ඇතුළට යන ඉබ්බෙක් වගේ තමන්ගේ සද්ධාව තුළට තමන්ගේ සීලය තුළට තමන්ගේ සතිය තුළට ගියාම පේන්න පටන් අර ගන්නවා ඒ අවශ්‍ය ධර්ම අපි ළඟ තියෙනවා. ඒ ඇති වෙන සද්ධාව අපි ළඟ තියෙනවා. සතියක් තියෙනවා. සීලයක් තියෙනවා. ඒ වෙලාවේදී අඬු පුප්පන්න එපා. කුණාට මොහොතේ නැව පදවන්න යන්න එපා. නැංගුරක් දාපන්. එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරය කරන මේක දිහා බලාන හිටියොත් පේනවා. ඒ ඒ නිබ්බිදාව නැතුව ඒ විපස්සනා ඥාන වල පළල්ම ඥානෙට කියන්නේ නිබ්බිදා ඥානය කියලා දෙයක් උනාට ඊට සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ ඔබ දැක්කට මොකද ඇස් ඇති ඇස් නැති කෙනෙක් වගේ හිටපන්. ඇස් ඇත්තේ අන්ධෙක් වගේ හිටපන්. චක්කු මාහසේ යත අන්ධෝ. ඇහෙනවා මේ හිතා ගන්න බැරි <clears throat> හිත දරන්න බැරි දේවල් ඇහෙනවා. බීරෙක් වගේ හිටපන් කියලා කියනවා. සෝතවා බදිරෝ යත. එහෙම නැත්නම් නහයට ගඳට අරීමේ දැනෙනවා අංශභාගුණා වගේ ඉන්නේ කියලා තියෙනවා. එමෙත ඒකට බැහැලා වැඩ කරන්න පුළුවන්. කොන්දේ අමාරු කෙනෙක් වගේ ඉන්නේ කියලා. ඒකට උපදෙස් දෙන්න හිතෙනවා ඥානවන්තව. මෝඩෙක් වගේ ඉතින් උඹට ඕන උඹ වවාගෙන කාපන් මෝඩෙක් වගේ ඉන්නේ කියලා තියෙනවා. බැරිම නම් මලමිණියක් වෙලා බේරෙන්නේ කියලා තියෙනවා. ඒක නිකන් බොහොම නිකන් නෝන්ජල් බස්ස ගහන කතාවක් වගේ. හැබැයි සරුවච්චන් වහන්සේ කියන්නේ ඒකම කියනවා දිත්තේ දිත්තමත්තම් භවිෂති සුතේ සුතමත්තම් භවිෂති මුතේ මුතමත්තම් භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති ඔය පේන දේවල් ඔයින්ම ඉවර කරපන් ඕක දිගේ කතන්දර ගොතන්න යන්න එපා ඕක වමාරා ඛණ්ඩ යන්න එපා උඹලට කනට ඇහි උදේ ඉඳලා හැන්ද වෙනකන් අතනාවල් අසාධාරණ වෙලා තිනවා නෑ වුණා වගේ බීරියලියෙක් වගේ. විතර සමාජය කොන් කරනවා. මේ කාට මොනවා කිව්වත් වැඩ නෑ මොන නිකන් බීරියලියෙක් වගේ නේ කියලා. ඉතින් මේ බුදුහාමුදුර අපිට කියලා තියෙන ක්‍රමේ මේවත් එක ගැටිලා මත ප්‍රකාශ කරලා අහුවෙන්න කොහෙද අපිට සුදුසුකම? බීරියලියෙක් වෙලා හිටපන්. මුති මුතමත්තම් භවිෂේ තොට පියෙන් වෙනතර ගහනවා රෙමේ කියවන කමනේ ඉතින් ගහන්නේ ගහපන්. පියෙන් යන්නේ පියෙන් යනපන්. උඹ කරගන්න දෙයක් නේ. වරණ යකෝතොට දෙන්නම් දෙකක් තුනක් කියලා ඉස්සරහට යන ගතියක් නැහැ. ඒ එහෙම මේ ඒක බුරුම් භාෂාවෙන් කියන බුරුම් භාෂාවනේ බුරුම කට්ටිය කියන උපමාවකට ඉටිපන්දමකට කුරුළු පිහටක් ලං කරන්න කියලා. කුරුළු පිහට පැනලා ඉදිරියට යන්නේ උණු වෙවි උණු වෙවි උණු වෙවි පස්සෙන් පස්සට එනවනේ. නැත්නම් ප්ලාස්ටික් ලණුවක් ලං කරන්න කියනවා ඉටිපන්දමකට. ඒක ඉදිරියට පැනලා යන්නේ එයා මුකුලිත වෙලා බයලජ්ජ වෙලා පස්සෙන් පස්සට ඇකිලෙනවා. එයා දන්නවා මම මේ වඩාගෙන ආපු ಗುಣකඳත් එක්ක බලනකොට කට්ටියත් එක්ක ගැටෙන්න ගියොත් ඒක මම අපරාධේ මගේ සීලය. අපරාධේ මගේ සද්ධාව. අපරාධේ මගේ සතිය. ඒ නිසා හොඳයි අයියා ලෝකෝයි ඔයා හරි. පැත්ත කරලා නිකන් එකයි කියේ. ඒක නෝන්ජල්කමකට බුදුහාමුදුර සඳහන් කරන්නේ නැහැ. බුදුසසුනේ බේරුණේ එහෙම තමයි. අන්නේ විදිහට මේ Tamanට රාගෙ තිබුණත් රාගෙ ද්වේෂයක් බාටපත් උනත් එහෙම නැත්නම් මේ අරමුණ විපරිණාමයටපත් උනාම Tamanට තියෙන එකට රාගයට ආස කරන හෝ ද්වේෂයට වෛර කරන වෙනුවට ඒක නෑ හිරි වැටිච්ච කෙනෙක් බලා ඉන්නවා වගේ. පොට්ටෙක් බලා ඉන්නවා වගේ. බීරෙක් අහගෙන ඉන්නවා වගේ. ඉඳලා මේකෙන් පුළුවන් තරම් ඉන්දිය සංවර කරන්න පසට ඇකිලෙන්නේ කියලා කියනවා. කුම්බෝව අංගානි සකේ කලාපේ. ඉබ්බෙක් යම්සේ තමන්ගේ අංගපසඟ තමන්ගේ කට ඇතුලට ගන්නාසේ. සමාදහම් බික්කු මනෝවිතක්කේ වාද කරන්න යන්න එපා. විනිශ්චය කරන්න යන්න එපා. කියන්නේ මට තේරෙන්නේ මම ඉන්නේ මේ වෙන වැඩක. කියලා යටහත් පහත් පසට යන්නේ කියලා තියෙනවා. මම කිව්වේ යේසුස් වහන්සේ ගින් ඉල්ලලා තියෙනවා බාල සහෝදරයා ගිහිල්ලා. අනේ දේවයන් දේවපුත්‍රයන් වහන්සේ අපේ අපච්චි මෑන්නකොට සමෝසේ ඉඩම දුන්නේ අයියා ඔක්කොම ගත්තනේ. අනේ යුද්ධිය පස්සේ දලන්නේ කියලා. යේසුස් වහන්සේ කිව්වලු මේ යුද්ධිය පස්සේ දලන්න කවුද මට අවසර දුන්නේ? මම නීතිච්චවරයෙකුත් නෙවෙයි මම විනිශ්චයකාරයෙකුත් නෙවෙයි. මොකද මේ පොඩි මල්ලි ඇවිල්ලා ඉල්ලන්නේ උගේ කුට්ටිය කඩා ගන්නනේ දේව පුත්‍රයනේ මොකාවත් උච්චරයි. අපිත් පැනලා දෙන්න ගත්තත් එහෙම යුද්ධය පසල වෙලා කැකිල්ල රජුරු වගේ අරකයි මේකයි කරන්නේ කියලා අපි කොහෙදෝ නැති තරහකාරයෙක් හදාගන්න. අපිට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ වෙලාවේදී යුද්ධය පසල නැතු පසර යන්න පුළුවන්කම තියෙනවනම් අපේ තපස රැකේ. අපේ මහානකම රැකේ. ඉතින් එතකොට සමාජයේ සිදුවෙන අකටයුත්තට අපි උත්තර දුන්නද කියලා ප්‍රශ්නයක් එනවා. මේක දෙපාරක් මගේ ජීවිතේ සිද්ධ වුණා. මම බලංගොඩ ආනන්දමෛත්‍ය හාමුදුරුවෝ හම්බෙන්න ගියා. ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා කියපු සාම කාරණා මේ ඉස්සරහට මේ මේ වැඩ වෙනවා මහත්තයෝ. ඒක මං ගියා. ඒක නිසා මහත්තයාට ඕනේ නම් ඔය පැවිද්ද රැක ගන්න නැත්නම් මේ දවස් පැවිදිලා නෑ මම භාවනා කරන කාලේ. ඒක රැක ගන්න ඕනේ නම් ඔයා දැනගන්න ඕනේ කිසිම බෙහෙතක් පාවිච්චි නොකර ආහාරයෙන් සෞඛ්‍ය රකින්න. මොන බෙහෙතක් ගත්තත් වශයෙන් ආහාරයෙන් සෞඛ්‍ය රකින්න. දෙක කිසිම ආයුධයක් උපකරණයක් නැතුව ඕන තැනකට පයින් යන්න දැනගන්න ඕනේ. ඔය දැන් කාලේ වගේ ත්‍රී වීලර් වලට පිටිපස්සේ ගියොත් වැඩේ වෙන්නේ නැහැ. තුන ජීවිතේ මොන ඉස්සරහා Taman ඉස්සරහා අසාධාරණයක් වුණත් ඒකට සැලෙන්නේ නැති මනසක් හදා ගන්න ඕන. සැලුනොත් දීර්ඝායුෂ කමින්දු වෙන්නේ නැහැ. අඩු කාලෙන් මැරෙන්න වෙනවා. මොන අසාධාරණේ වුණත් විනිශ්චයකාරකමක් ගන්න එපා. ඉතින් මට ඒ වෙලාවේ නිකන් හිතුණා මේක මේ පස්සර ගහන්න කරන ක්‍රමයක්. එහෙම නැත්නම් අපේ තියෙන සාධාරණත්වය නැති කරන්න හදන ක්‍රමයක්. ඉතින් මම ප්‍රශ්න නැවත නැවත ප්‍රශ්න කරා. ඊට පස්සේ ගෝ මම මේ පදනමක ඉඳලා කියන්නේ අපේ ආධ්‍යාත්ම ජීවිතේ රකින්න මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් වලට ඇඟිලි දාලා අයියා වෙලා අක්කා වෙලා මුදුන වෙලා ගරු වෙලා විනිශ්චය කරන්න ගියොත් අනවශ්‍ය විරසක් තරහ වෙනවා. විනිශ්චය කරන්න යන්න එපා. ඊට පස්සේ මෙහි ආවට පස්සේ නිසන් වනින්දදී මම මේ ගබඩාවේ වත කරා. ගබඩා වත කියලා කියන්නේ ඔය සංඝයාමේ පූජා කරන දේවල් ඔක්කොම යන්නේ ගබඩාවට. ඉතින් ඒක කර කර ඉඳද්දී එක හාමුදුර කෙනෙක් ඇවිල්ලා පුදුම විදියට අර සාංගික වස්තු වැරදි විදියට පාවිච්චි කරන්න පටන් ගත්තා. මට ඌරු විශ්ේ නැග්ගා. ආයෙ මොකුත් නැහැ ඒ වෙලාවට ඉතින් ටිකක් කේන්ති යනවා. ඒකට වැඩිමාල් හාමුදුර කෙනෙක් ඇවිල්ලා මාව සංසිඳවලා ඒ කියන්නේ මම පැවිදි අලුත් එක් පැවිදි වෙච්ච කෙනෙක් හිටනරක් කරගන්නේ කියලා ලොකු සංසර කියලා කිව්වා. ඊට පස්සේ මම ගියා ලොකු සංසි හම්බුනාට පස්සේ ලොකු සංසි බොහොම අදාළකව මේ ඇත්තෝ බොහොම ලොකු අබිනිෂ්ක්‍රමණයක් කරලා ඇවිල්ලා තියෙන්නේ. ওই වත කරන්න කිව්වොත් හිටනරක් කරන යතුරු මට දෙන්නේ. ගබඩ ආවේ යතුරු දුන්නා. මම මේ දෙන ගමන් ලොකු සංසි ඇහුවා. යතුරු දෙන ගමන් ස්වාමීන් වහන්සේ මේ විදිහට මම යතුරු දීලා පස්සට ගියාම මට මේ විපස්සනාව කියන එක තේරෙයිද? මම කොහොමද මේ වගේ වෙලාවට වැඩ කරන්න ඕනේ? නෑ නම ඌයිදී හිත නරක කරගන්න හොඳ නෑ. මොකද අසාධාරණයක් නෙවෙන්නේ. ඒක තමයි මම මේ කියන්නේ. ඒ අසාධාරණේ වුණත් හිත නරක නොකරගෙන ඉන්න ඕනේ කියලා. මම කිව්වට විනයක් තියනවාද ඇත්ත කතාව. හිත නරක කරගත්තොත් විනෙත් නෑ ධර්මෙත් නෑ. හිත නරක කරගෙන ඉතින් පස්සේ විනේ විසඳන්න පුළුවන්. ඒ නිසා වගේ දෙයක් ආවට හිත කලබල වෙන්න එපයි කිව්වා. ඊට පස්සේ මං කෝ ස්වාමීන් වහන්සේ මට ආයෙත් දවසක් සංසාරේ ඉන්න බෑ. ওই වැඩේ කරන්න මට යතුරු දෙන්න. මං දිගටම ගබඩාය වත කරන්න. මට ප්‍රශ්නයක් ආවොත් මං ඔබ වහන්සේට කියන්න කියලා. අන්න එහෙම තමයි නම දිනු වෙන්න ඕනේ. ওই ලෝකේ වෙන අසාධාරණ වල අත දාන්න යන්න එපා. වලක්වන්න බෑ. කොහෙන් වලක්වන්නේ? උඹ බීරෙක් වගේ ඉඳලා, පොට්ටෙක් වගේ ඉඳලා, අතපය කැඩිච්ච එකෙක් වගේ ඉඳලා මේ මේ ජාම බේරගනි. මේ ජාම බේරගනි නැත්තම් කරන්න බෑ කියලා. ඉතින් ඒක සමාජ මට්ටමේ තියෙන නෝන්ජල්කමක් කියලානේ. ඉතින් බලංගොඩ අන්තමාත්‍ය හාමුදුරුවෝ කියන්නේ ලංකාවේ වැඩිම කාලයක් ජීවත් වෙච්ච හාමුදුරුවෝ අපේ ලොකු සංස කියලා කියන්නේ. ඉතින් මම දන්න විදිහට මේක බීගෙන හිටපු කෙනෙක්. උන්වහන්සේලායි දීර්ඝායුෂුනේ කොහොමද? ඔය මොනවා වුණත් ගණන් ගන්නෑ. අපිට ගණන් ගන්න දෙයක් තියෙනවා. මොකද්ද? ඉන්නේ ඉරියව්වට හිත දාන්න. ඔය මොන යුද්ධ මොනවා තිබුණා ප්‍රශ්න තිබුණා. Taman ඉන්නේ ඉරියව්වට හිත මන එක ධර්මමේ උත්තරයක් වෙනවා. ඒක කියනවා මේ ලෝකේ දැනට විශාල වශයෙන් මේ ගෝලීයකරණේ වෙලා පෘථිවි තලයේ රත් වෙමින් යනවා. උන්නේ අම්මලාටවත් ඒක නතර කරන්න බෑ. ඒක දිගටම යනවා. පරිසර දූෂණය වෙනවා. චිත්ත දූෂණය සිද්ධ වෙනවා. මොනම විදියකින්වත් අපිට ඉදිරි પરම්පරාවට සහතිකයක් දෙන්න බෑ. අපි හොඳ තැනක් ඉතුරු කරලා යයි කියලා. අනිවාර්යයෙන්ම අපි මේක විනාශ කරලා යන්නේ. ඉදිරි પરම්පරාව සාප කරනවා අපට. නමුත් මේ සතිය ගැන කියනකොට කියනවා ඔබ එක චිත්තක්ෂණයක් සතිමත් වුණොත් ඒ චිත්තක්ෂණය තුළ ලෝකේ සීතල වෙනවා. චිත්ත දූෂණේ නැති වෙනවා. පරිසර දූෂණේ නැති වෙනවා. නිසා උඹට කළ හැක්කක් තියෙනවා. මේ ලෝකේ රත් වීම වෙන උඹට කළ හැක්කක් තියෙනවා. මොකද්ද? උඹ හිත සීතල කරපන්. උඹ හිත සතිමත් තියන්න. කාටවත් කියන්න යන්න එපා. පුළුවන් නම් චිත්තක්ෂණ දෙකක් තියන්න. පුළුවන් නම් චිත්තක්ෂණ තුනක් තියන්න. මේක නිහඬ විප්ලවයක්. මුළු ලෝකෙම කාබාසිනිය වෙලා මේ පාරිභෝගිකත්වයේදී දී යද්දී තමන් තමන්ට ලැබිච්ච දේෙන් සතුටු වෙලා මේ සතිය වඩනවා නම් ඒක තේරෙන්නේ නැහැ මේ තෘෂ්ණාට විරුද්ධව ඒකේ කෙරෙන වහා කෙරෙන කෘත්‍යය. ඉතින් අපිට බුදුහාමුදුරු පිළිගන්න වෙනවා. අපි මේ කරන හැම දෙයකින්ම වෙන්නේ පෘථිවිතලයේ රත් වෙන එකට උදව් වෙන එක. අපි පැත්තකට වෙලා අඩුම ශෝෂණ ප්‍රමාණයක් කරගෙන අඩුම ක්‍රියාකාරකමක් කරගෙන එක චිත්තක්ෂණයක මේ පස්සද්ධිය කියන චෛතසිකයේ පස්සම්බනේ කියන චෛතසිකයේ සංසිඳවනවා නම් ඒකේ මේ පෘථිවිතලය නිවෙනවා. ඒකෙන් චිත්ත දූෂණේ නැති වෙනවා. ඒ චිත්ත දූෂණේ නැති වෙන මනුස්සයගේ නිකුතන හැම තරංගයකම පරිසර දූෂණේ අඩු වෙනවා. ඒ නිසා අපි හැම කෙනාටම මානව අයිතිවාසිකමක් තියෙනවා. මේ තරම්ම කෑදර ලෝකෙක ජීවත් වෙන ගම කිව්වට නැතර කරන්න බැරි තරම් මේ නරක පැත්තට යන ගම. ඒකට හිත නරක කරගන්න එපා. හිත නරක කරගත්තොත් ඉඳගන්න හිතෙන්නේ නැහැ. ධක්මං කරන්න හිතෙන්නේ නැහැ. ඉඳගෙන Taman ඉන්න ඉරියව් ඇතුලේ හේම ඔක තැම්පත් වෙන්න ආරෙන්නේ. ඉතින් බෞද්ධයා මේ ඉඳගෙන මොනවද බලාපොරොත්තු වෙනව කහා පාට පේන්න ඕනේ උඩ යන්න ඕනේ දිබ්බ ජක්කු ලැබෙන්න ඕන, දිබ්බ සෝත ලැබෙන්න ඕන කියලා මොනවදෝ පබඩම් ඉල්ලනවා, පකට ඉල්ලනවා, අයිස්ක්‍රීම් ඉල්ලනවා. ඉතින් එකෙකුටවත් භාවනා හරියන්නේ නැහැ. භාවනා කරනකොට තියෙන්නේ හිම තැම්පත් වෙන්නේ. භාවනා පළවෙනි අධ්‍යයනය ඒ කියන්නේ සමත මට්ටමේ. ඒක කට්ටිය කට්ටිය කියන්නේ හරි කම්මැලි. හරිම නීරසයි කිය. හරිම නිදිමත කරන සුළුයි කිය. හරිම බයලවන සුළුයි කිය. හරිම අනිශ්චිතතාවය සුළු. මේක පැහැදිලි භාවනායේදී වුණා. ඉතින් ඒක කියලා දෙන්න ඕනේ මේක තමයි හැටි. මේක විරාගේ ආසාව පහළ වුණා නම් රාගේ ඔච්චර බලන්න ඉක්මනට විරාගේ පහළ වෙලා තියෙනවනේ. අන්නේ විරාගෙට පොඩ්ඩක් තල්ලුවක් දෙන්න. අන්නේ විරාගේ පොඩ්ඩක් වඩන්න. ඒක තමයි ලෝකේ ශ්‍රේෂ්ඨම ධර්මය කියලා. ඉතින් ඒකේ තියෙන ගැඹුර නැත්නම් ඒකේ තියෙන බරපතලකම කියනකොට ඒ බුරුමේ ස්වාමීන් වහන්සේ කියනවා භාවනා කරන කිසිම කෙනෙකුට මේ මතේ තේරුම් ගන්න බෑ. ඒගොල්ලන්ට වෙන්නේ කම්මැලිකම නැති කරන්න ඕන. මේ නිවනට යන්න පුළුවන් නම් ඉන්ටර්කූලර් එක නැගලා බක්කාලා ගිහලා බහින්න අම්මා කට්ටිය එයි මේ ගහලා කඩාගෙන ඉන්න හරක් වගේ. කාට හරි ගියොත් මේකේ යන්න තියෙන දුක හරහායි මේකේ යන්න තියෙන නීරසකම හරහා කියලා එහෙනම් අපි මෛත්‍රී බුදුහාමරණකම් කරමු අප්පා. එතකොට කෙලින්ම යන්න හම්බෙයි මේ අපිට ඉන්ටර්කූලර් එකේ ඉඩ හම්බෙයි. දැන් මේකේ බෑ කියලා. ඒ ජපස් පතර දා. ඉතින් ඒ ගැන කියලා ඒ පඬිස්සංශ කියනවා මේ භාවනා කරන කෙනෙකුට ඒක තේරෙන්නේ නැත්තම්. ඒක තාම වැටහිලා නැත්තම්. භාවනා කරන කෙනා කිසි දෝෂයක් නැහැ. උගන්නන ගුරුන් වහන්සේ ඇතේ තමයි 100% වැරද්ද තියෙන්නේ. ඒකයි මේ සාරිපුත්‍ර ස්වාමීන් මේ අපිට උගන්වන්න හදන්නේ. මේක මෙහෙම තමයි වෙන්නේ. උඹලා භාවනා කරාට කි දියුණුව කියන්නේ මොකද්ද කියලා ඔය කාම ලෝකේ ඉන්න කාම හිතකින් තෝරන්න බෑ. ඒකට භාවනා කරන ගමන් කමඨාන් සුද්ධ කරන්න ඕන. තමන්ගේ වார்த்தාව කියනකොට යෝගාවචරය ලියන හරියක් ලියන්නේ භාවනා දියුණුව වැරදුණයි කියන පැත්තට දාගෙන. හරි වැරදි නැහැ කියලා යෝගාවචරය හිතන ඔක්කොම හරි කියලා තියෙනවා. ඉතින් ඒක ඒ විදිහට අර්ථකථනයක් දීලා යෝගාචර උනන්දු කරනයි කියන එක එච්චරම ලේසි නෑ. මොකද එතකොට තමන්ගේ ගුරුන්නාංශේ පවා තමන් අවිශ්වාස කරනවා. මේ කියන්නේ හිතනවා මේ භාවනා කරන්න අපම දුක නැති කරන්න හදන්නේ මේක මල හොන්තුවයි ඉඳගත්තු වෙලාව ඉඳලා මල දුකක් gedera හිටියානම් ඔය රැයට කාලා බුදියන්න තිබ්බා ඒකත් නෑ කියලා භාවනා එපා වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් ඔය නව තණ්හා මූලක ධර්ම කවදාකවත් ප්‍රසිද්ධ බණකට මාතෘකා වෙන්නේ නැහැ. කියන්න බෑ. කොහොම මේ බණ කියන්නේ? මිනිසුන්ට ඕන කරලත් ඒ තණ්හාව වඩන වන. මේ තණ්හාවම තමයි අන්තිමට යක්ෂෙක් වෙලා ද්වේෂ බවට පත් වෙන්නේ කියලා කිව්වොත් මනුස්සන්ට එච්චර ඒක අහගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. අපිටත් මේක පුළුවන් උනේ එක දිගට දවස් ගාණක් බණ ඇහුවොත් විතරයි. එකින් එකට එකින් එකට ධර්ම පරම්පරාවක් ඇහුවොත් යම් කිසි ප්‍රමාණයක් කරතයි. එහෙම නැතුව මේ පටන් ගන්න කෙනා නෙවෙයි ඉවර වෙන්නේ ඉවර වෙනකොට වෙස් මාර් වෙලා තියෙන කියලා කිව්වට අපේ හිතේ එච්චර ඉක්මනට ලෑස්ති නැහැ. එහෙම නැත්නම් මේ අනිත්‍යතාවයට ඉඩ තියානයි භවනා කරන්න ඕන කියන එක ආගමක හරි අමාරු රකින්න. මොකද සාරිපුත්තු සාංශේ වගේ කෙනෙක් "යේ ධම්මා හේතුප්පවව තේසං හේතුන් තථාගතෝ ආහ" කියනකොට එතකොටම රහත් වෙනවා. ඒ මොකද මේගොල්ලෝ මේක හිත හිත ඉන්න පිරිච්ච කල වගේ. අපි ඒක නෙවෙයි හොයන්නේ මේ තමන්ගේ කුට්ටිය කඩා වඩා ගන්න ලාභ සත්කාර සම්මාන දෙන જાති එකක් නං මෙවැනි ධර්ම නෛර්යානික ධර්ම එහෙම නැත්තම් මේ ඉතින් රස වෙන්නේ රස වෙන්න කියලා හිතන්නත් බෑ නමුත් භාවනා කරන කෙනා දැනගන්න ඕනේ භාවනාවේදී සිදුවෙන දේ මතුවෙන දේ කවදාවත් විනිශ්චය කරන්න යන්න එපා කවදාකවත් පතන්න එපා එන දේ එන හැටියට කියන්න එතකොට මේ හතර පන්ති ළමයි පහේ පන්ති ළමයි මේ ඊ타ත්ම ගැඹුරු ධර්ම පැහැදිලිවම කතා කරලා කියනවා. අභිධර්මත් නැහැ, ත්‍රිපිටක ධාරීත් නැහැ, මොන විභාගයක්වත් පාස් කරලා නැහැ. ඒ ළමයින්ට තේරෙනවා. මොකද ඒ ළමයි කෙලින්ම කියනවා. මේ නාකිචියෝයි නාකියෝයි එකතු වෙච්චාම කියන හරියක් පච. গিදර ඉඳගෙන ඉන්නේ කමටහන් ලියාගෙන සුද්ධ කරගෙන යන්නේ. මේ කියන කිසිම බණක් ඇහෙන්නෙත් නැහැ. අර ගේන් සෝගයක් මෙතන ගිහලා වමාරක කකා ඉඳලා. ඉතින් ගෙදර කියන වැඩක් නැහැ. එතන භාවනා කරුවට හරියන්නේ නැහැ කියලා කියනවා. පොඩි එකේගේ නෑනේ පොඩි එකේ හිත නිකන් අර බොන් තින්ට පොන කඩදාසියක් වගේ දැම්ම සුක් ගාලා අල්ලනවා එච්චරයි. දැන් මෙව හැමනේ ලියලා ලියලා ලියලා ලියලා අනම්මනම් ඒකේ මොනක්වත් දාගන්න විදියක් නෑ. එහෙමමවත් නෑ සමහර කට්ටිය ටිකක් දක්ෂයි මම දන්නවා. මම මේ කියන්නේ ටිකක් රිදෙන්න ඕනවට. මොකද එනකොට භාවනාව හරියයි කියලා හිතාගෙන එන කවමදාකවත් ඒක නෙමෙයි සාර්ථකත්වය කියන්නේ. අපිට කොයි වෙලාවක හෝ හිතේ මොනක්වත්ම නැති මට්ටමට යන්න නැත්නම් ඒක දැකලා ඒ කම්මැලිකමක් ඇති කරගන්න නැතුව ඒක දිගේම යන්න පුළුවන් මනසක් ඇති වුණා නම් අපිට මායයටවත් අපිට මුකුත් කරන්න බෑ. අපි වටන්න බෑ. මොකද හිත වැටෙනකොට අපි දන්නා භාවනාව තමයි මේ යන්නේ කියලා. අපි උත්තර හොයන්න යන්නේ ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් පළවෙනි මාර්ග ඥානය ලැබුවට පස්සේ කෙනෙකුට ඒක සාමාන්‍ය ස්වයම්භූව වැටෙනවා. ආධුනිකයට පුළුවන් තරම් තනවාඩලා කියන්න ඕනේ. ඔය දුක දැනුණත්, සැප දැනුණත්, ඊගොඩ භාවනා කරගෙන යන්න. භාවනා කරන යනකොට Tamandම මේක තේරෙනවා. එතකොට තේරෙනවා මේ රාගයෙන් පටන් ගත්ත දේ ඉවර වෙන්නේ ද්වේෂයෙන් කියලා. එහෙම නැත්නම් ප්‍රේමයෙන් අන්තිමට ශෝකේ. පෙමතෝ ජායති ශෝකෝ. තණ්හාය ජායති ශෝකෝ. එතකොට මේ අපි බදාගත්ත දෙයමයි දුකේ. කවදාකවත් ඈත තියෙන දෙයකින් අපිට දුකක් එන්නේ. ඒ නිසා මේකට කියන්නේ බෙදාගෙන කනවා කියලා. අපි බෙදාගත්ත දේ තමයි කාලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ තව කෙනෙක් බෙදාගෙන කන හැටි මම බෙදාගෙන කන හැටි බෙදා සමෝසෙ අපි කතා කරනකොට තේරෙනවා බුදුජානන්ස මේ කියපු බණ තේරුම් ගන්න බැරි වුණාට ඒක හැම වෙලාවෙම ක්‍රියාත්මක ධර්මයක් ඒකේ තියෙන. මේ විදිහට කල්පනා කරන්න ගියොත් සමාජයෙන් කොන් වෙනවා. ඉතින් එතකොට ඒ තියෙන தත්ත්වයට තේදිත් මේ තමන්ගේ ගුණ චරිත රැකගෙන ඉදිරියට යනවා කියන එක ලේසි නෑ. ඒ නිසා මේ ප්‍රහාණ කළ යුතු ධර්ම නැත්තම් කතමේ නව ධම්මා පහතබ්බා ප්‍රහාණ කළ යුතු ධර්ම කියලා කියන්නේ හැම චිත්තක්ෂණෙම කළ යුතු දෙයක් මිසක බුල්ඩෝසරයක් ගෙනල්ලා මොනවාරි තල්ලු කරනවා වගේ තල්ලුවක් නෙවෙයි. භාවනා කරන හැම චිත්තක්ෂණයකම එහෙම නැත්නම් කියනවා සතිමත් වෙන හැම චිත්තක්ෂණයකම අපි අර මහා විශාල සංසාර ගේන මෝහපටල පොඩ පොඩ අයින් කරනවා. නමුත් කොයි වෙලාවක හරි එක නතර අයින් කරන එක නතර වෙච්ච ගමන් ඒක ආයේ කන්දක් වැවෙනවා. ඒක බුදුදහම කියනවා ගහක් කැපුවාම මුල අයින් කිරුවේ නැත්නම් ඒක විශාල අංකුර එන්න පටන් ගන්නවා. ඒක නිසා කරපු වැඩේ පවත්තන්න නම් කවදා හෝ Tamande හිතෙනවා මේ දිගට පැවැත්වීමෙන් වග වෙන්න ඕන ජීවිතේ. හරියට අඟුලිමාල මාලේ දාගන්න ඉස්සෙල්ලා විශාල මිනිස්සු මැරුවා. වැඩක් උනේ නැහැ. ඇඟිල්ල කැපුවට ඇඟිල්ල කපුටෙක් කරයි යනවා. කලවැද්දෙක් කරයි යනවා. අන්තිමට අඟුලිමාලට තේරෙනවා මේ මිච්චර මහසලා මිනිහෙක් මැරුවට මේක මාලයක් හදලා කරේ දාගත්තේ නැත්තම් රැක්කේ නැත්තම් මට කවදාකවත් ඉවර කරන්න වෙන්නේ නැහැ ගුරු පූජා. ඒක මට මිනී ගඳයි. ඇඟේ නිතරම හිතන්නේ මේ මිනී ඇඟිලි 10ක් 15ක් කරේ දාගෙන ඉන්නවනම් 100ක් අමාර මොන ගඳ දිසින් කරන්න දෙයක් නැහැ. මේක ගුරු පූජාව කරන්න නම් එකතු වෙන්න අරින්න ඕනේ. අපේ මං කියන්නේ කාගෙන්වත් මේ භාවනා කරන්න ඕන නැති ගතියක් හෝ භාවනාවේ ප්‍රතිඵල නැති ගතියක් නෙමෙයි තියෙන්නේ. අපි කරන්නේ මගක් දුරට ගිහිල්ලා ඒක නතර කරලා බල බල ඉන්නවා. ඒ බුදුන් පඬිස්සාංශ කියනවා මේ බෝධිලිමෝ ගොදුරු හරනකොට දූවන ගිහිල්ලා මෙහෙම මෙහෙම කර කර ඉන්නවා ටික වෙලා. ඊටසේ ආයෙ පිම්මක් පයින්නවා. ආයෙ ටිකක් උණ්ඩ කියන්නේ කැමලියන් යෝගීස්ලා කියලා. එක දවසේ මුළු රෑ තික භාවනා කරනවා. ඊට පස්සේ ආයෙ මාස ගාන ක්‍රිකට් බලනවා, පිච්චර් බලනවා. ඉඳලි වෙලා ආයෙ කියනවා ආයෙත් භාවනා කරන්න ඕනේ කියලා. බෝධිලිම යෝගී කියලා කියනවා. එහෙම නැත්නම් කැමලියන් යෝගීස්ලා කියලා කියනවා. හැම කෙනෙක්ම පටන් ගන්නකොට ඕම තමයි. පස්සේ තමයි තේරෙන්නේ මේ කාර්යය දා ගන්න ඕනේ වෙන කරන්න දෙයක් නැහැ. ඒක හොදෝද මඩි දමලා ඉන්න බෑයි කියලා. එතකොට විතරයි මේ විපරිණාමයේ තේරෙන්නේ මේ ආශ කරන දේ තුලමයි දුක තියෙන්නේ කියලා. එහෙම නැත්නම් ඒක සාමාන්‍ය සාධාරණේ පේන්නේ නැහැ ඒක. අපි ආශ කරපො නැති කිසිම දෙයකින් කවදාකවත් දුකක් එන්නේ නැහැ. ඒ නිසා අපිට ආශ නොකරත් බෑනේ. ඒ ටික ආශ කරන දේ ආශ කරන ප්‍රයෝජනෙන් සලකලා ඊට පස්සේ ඊටු ටික පිළිබඳව මේ භික්ෂුන් වහන්සේලා අතර තියෙන සාංගික පරිහරණයේදී පූජා කරාට පස්සේ කාටත් පොදුයි පරිහරණය කරන එක විතරයි තියෙන්නේ. ආන් මේ වගේ දෙයකට යන්නේ නැතුව මේ වස්තුවෙන්, ලාභෙන්, සත්කාරෙන්, සම්මානයෙන්, සිලෝකයෙන් ගැලවෙනවා කියන එක නම් ලේසි නෑ. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා භ්‍රමචරි රකින්න තනි පුරුෂයෙක්, තනි ස්ත්‍රියාවක් එක්ක කාමරයක හිටියොත් තරුණ කාන්තාවත් එක්ක ඒ පුරුෂයාගේ භ්‍රමචරි කැඩෙන තියෙන ඊට වැඩි. තනි තනි දෙන්නෙක් එකතු වෙනවා. ඊට වැඩිය භයානකයි කියලා තියෙනවා ලාභ සත්කාර. පුරුෂයෙක් තනි ස්ත්‍රියාවක් එක්ක කාමරේ ඉන්නකොට දෙන්නට කොයි වෙලාවෙ මෛතුන ආසාව ඇති වෙයිද කියන්න බෑ. එතකොට Brahmacharya කැඩෙන්නේ කොහොමද? ඊට වැඩිය භයානකයි ලාභ සත්කාර. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ අපි සාර්ථක වෙනකොට ලාභ සත්කාර වැඩි වෙනවා. අනේ වැඩි වෙන ලාභ සත්කාරය ලෝකෙට ආදර්ශයක් වර්ධියට තියන්නෙත් නැතුව ඒක භාවනා ජීවිතයට ගැළපෙන විදිහට පාවිච්චි කරන කෙනෙක් දකින්න නැත්තරම් ලෝකේ. දකින්න නැත්තරම් ලෝකේ. ඒ තරම් මිනිස්සු ලාභ සත්කාර වලට ගිජුයි. ඉතින් ඒක නිසා මේ නවහාකාරයකට මේ තණ්හාව අපි පිටිපස්සෙන් එළවන ආකාරය gediye පිටින් ගැහුවොත් නම් අපි වැටෙනවා. මේක පතුරු ගහන්න පතුරු ගහලා දැන් මං ඉන්නේ කොතනද? මේ වැඩේදී මේක මගේ ඇඟට හේතු වෙන්නේ කොහොමද? මම නැති කරගන්නේ කොහොමද කියලා බැලුවොත් අපි ළඟ තියෙන ඥාණය හොඳටම ඇති. අපිට ඇවිල්ලා තියෙන ප්‍රස්තාව හොඳටම ඇති. ඒක නිසා බුදුජානන්සේ කවදාකවත් ඒ වැඩේ අපිට කරලා දෙන්නේ නැහැ. බුදුරජාණන්සේම ගැලවුම්කාරයෙක් නෙවෙයි. උන්වහන්සේ පාර කියලා තියෙනවා. උඹලා සෑහෙන දුර ඇවිල්ලා තියෙනවා දැන්. ඔය ගත්ත හොඳ ටික ආය මඩේ දාන්න එපා. මේක දිගට පවත්වාගෙන යන්න මේක තනි වචනෙන් කියනවා නම් ඒකට කියන්නේ සම්මා ආජීවය කියලා. තමන්ගේ ජීවන රටාව සකස් කරගන්න ඕනේ. ආය වැඩිපුර රැස් කරනවා වෙනුවට මේ රැස් කරගෙන දැනට තියෙන දේවලින් කෙලෙස් නොඋපදින ආතාලයක්. ඒ තමයි සත්පුරුෂ සංසේවණිය කියන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රේදී කල්යාණ මිත්‍රයා පෙන්ලා දෙනවා. කොච්චර වස්තුව තිබුණත් ගා ගන්නෑ. නිලුම්පතේ තියෙන වතුර ටික වගේ. ඉතින් ඒ අපවත් වෙච්ච අපේ ලොකු ස්වාමීන් වහන්සේ නැත්නම් බුරු පණ්ඩිත ස්වාමීන් දිහා බලනකොට පේනවා ඒ ඒ ගොල්ලන්ට තියෙන ලැබීම නමුත් කවදාවත් නැහැ පාත්‍රය අතට අරගෙන හිඟා කකා ජීවත් වෙන එක තමයි දක්ෂම කරුණ. ඒ තරමටම මේක මාස්ටර් කරලා තියෙන මේ මේ ලැබීම කියන එක ඒ තරමටම වශී කරගෙන තියෙන්නේ කවුරු හරි ඒකට ඕනකට වැඩි යනවනම් පොඩි හින්ට් එකක් දෙනවා. ওই පාරේ නම් හරියන්නේ නැහැ ගොයියෝ. ඉතින් එතකොට හිතෙන්නේ මේ අභිවෘද්ධියට බාධා කරන්න හදලා කියලා. නෑ දන්නවා මේක මහ දරුණුයි. දාරුණෝ භික්කවේ ලාභ සක්කාර සම්මාන සිලෝකෝ. අඤ්ඤෝහි භික්කවේ ලාභ සක්කාර සම්මාන සිලෝකෝ. අඤ්ඤෝහි නිබ්බාන ගාමිනී පටිපදා. මේ දෙක දැනගෙන තමංග මේ මෙතෙක් අමාරුවෙන් රැගෙන ආපු මේ ಗುಣ චරිතේ ඉදිරියට ගෙනියන්න කවදාවත් කවුරුවත් කොපි කරන්න එපා. අපිට අද කෙලවෙලා තියෙන්නේ මේ අනුන් කරන දේ කොපි කරන්න ගිහිලා. මේකට තමන්ම ක්‍රමය හොයාගන්න ඕන. ක්‍රමසාවිදි තමන්ම හොයාගන්න ඕනේ. මොකද අපි මෙතෙත් ඇවිල්ලා තියෙන ගමන පුංචි ගමනක් නෙවෙයි. ඒක අව탁සීරු කරන්න එපා. අපි සෑහෙන ගමනක් ඇවිල්ලා තියෙනවා. දැන් අපිට තියෙන මේ ගමනේම අර ඇති කරගත්ත ගැම්ම ආපස්සට යන්න දෙන්නේ නැතුව හදන්න ඕනේ. ඒ සඳහා ක්‍රමසාවිදි තමන් තුලමයි තියෙන්නේ. කවුරු හරි දෙන ක්‍රමයක් දුන්නොත් ඒක සකන් නැහැ. ඒක රීකන්ඩිෂන් කරපු එකක්. Taman තුලින් කරන්න පුළුවන් ගතිය තමයි මානවයාට තියෙන ප්‍රධාන මානව අයිතිවාසිකම. අපි මේ කරගෙන යන වැඩේ දිගට කරගෙන යන්න. ඉතින් එතකොට අපිට තේරෙන්න පටන් අර ගන්නවා අවුරුදු 2600ක් අපි මේ ශාසනය එනකොට මොන තරම් කැපකිරීමක් මොන තරම් Taman පිළිබඳ විශ්වාසය තබා ගැනීමක් තියෙන්න ඇද්ද අපේ ආචාර්ය වංශලා ගාව. අපි නම් හිතනවා අද ප්‍රශ්න සැර වැඩි කියලා. නමුත් ප්‍රශ්න වල එහෙම සැර වැඩියක් නෑ එදාත් එහෙම තමයි. ඒ නිසා මේ අරගෙන ආපු ಗುಣකඳ මේ පුංචි දේවල් වලට කැප කරන්න එපා. කැප කරන්නේ නැතුව ක්‍රමයට උත්තරේ මයි ළඟමයි තියෙන්නේ. ප්‍රශ්නේ එන තැනමයි උත්තරේ තියෙන්නේ. ඒ නිසා ඒක හොඳට කල්පනා කරලා බලලා ප්‍රශ්නේ පැනලා යන්නත් එපා. ප්‍රශ්න ආවඩන්නත් එපා. ප්‍රශ්නේ තුල තමයි උත්තරේ තියෙන්නේ කියන හැඟීමට ගියොත් අපි සිංහලෙන් කියනවා පැමිණි දුක් පැණි රහයි කියලා. Taman වෙත පැමිණිච්ච දුක් පැණි රහ කරගන්න මනුස්සයාට මුළු ජීවිතේ හම්බෙන හැම බාධකීම යාට ලොකු පන්නරයක් හම්බෙනවා. ලොකු උත්තරයක් හම්බ වෙනවා. ඉතින් ඒක නිසා අනුන්ගේ ප්‍රශ්න විශ්ලන්ට උදව් කලබල වෙන්න යන්න එපා. පුළුවන් නම් කරන්න. නමුත් මේ Taman ළඟට ඇවිල්ලා තියෙන උත්තරේ තියෙන Taman තුලමයි. ඒක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. සසංයීමි සමනකේ බ්‍යාමත්තේ කලෙබරේ ලෝකංච පඤ්ඤාපේමි ලෝක සමුදයංච. මේ බඹයක් පමණ වූ සංඥාව සහිත මනස සහිත කය සියල්ලම තියෙනවා කිය. අපි එක ලබන්න ගියාත්ම කොච්චර බින් කරන්නද? මේ වගේ හතර රියන් කයක් ලබන්න. ඕකෙන් එපිටට යන්න ඕන ගමන් නැහැ. විශේෂයෙන් මේ වගේ භාවනා කරන කෙනෙකුට ආය යන්න ඕන කමක් නැහැ. ඒ ක්‍රම ටික මම හොයාගන්න ඕනේ කියලා ඒ ස්වයං විශ්වාසයක් ඇති කරගත්තොත් එදා ඉඳලා බුදුරජාණන් වහන්සේ යාට ශාක්‍ය පුත්‍ර කියලා අමතරනවා. ශාක්‍ය දීතා කියලා අමතරනවා. ශාක්‍ය සිංහ කියලා කියනවා. කවුරු හරි පිළිබඳ යැපෙන තැනකට ආවනම් හරි අමාරුයි කොට ගන්න. ඒ නිසා භාවනා කරන්න කරන්න තමන්ට තමන් පිළිබඳව අඩු වාණි කරන තමන්ගේ කමඨහන පිළිබඳව, තමන්ගේ සතිය පිළිබඳව, තමන්ගේ අප්‍රමාදය පිළිබඳ විශ්වාසය නැත්තම් ඉතින් මං කියන දේ ජීවිතේ මල් විහිං පල්. මෙච්චර ලස්සන වටිනා ජීවිතයක් ගත කරද්දී චරිචුරු ගගා ජීවත් වෙනවා. එහෙම නොවීම පිණිස අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සීල දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.